කතමේ චත්තාරෝ කබලින්කාරාහාරෝ ඕලාරිකෝ වා සුකුමෝ වා පස්සෝ ဒ උතියෝ මනෝ සංචේතනා තතියා විඥානං චතුත්තං තී ධම්මසනු කැමති ශ්‍රද්ධාවන්ත පින්වත්තුනි වස් කාලය තුල විහාරස්ථානයේ පැවැත්වෙන ධර්මදේශනා වැඩසටහනේ ඉරිද දවසේ පැවැත්වෙන ධර්මදේශනාව අපි පහුගිය කාලයේ සාකච්ඡා කළේ සම්මා දිට්ඨි සූත්‍රය මුල් කරගෙන ඒ කතා වෙන විග්‍රහ වෙන ධර්මකාරණා සාකච්ඡා කරගන්න ඒ ධර්මකාරණා මුල් කරගෙන සම්මාදිට්ඨිය උපදවාගන්නේ කොහොමද කියන විස්තරයයි සාකච්ඡා කළේ. ඊට අනුව අවසාන වතාවට අපි සාකච්ඡා කළේ සම්මාදිට්ඨි සූත්‍රයේ ආහාර පිළිබඳව. ආහාර පිළිබඳව දැනගැනීමෙන් ආහාර පිළිබඳව විමසීමෙන් සම්මාදිට්ඨිය උපදින්නේ කොහොමද කියන විස්තරයයි සාකච්ඡා කරමින් හිටියේ. ඒ අනුව ආහාරය පිළිබඳව වෙන මූලික සාකච්ඡාව දේශනාව පිස්තු කරගත්තා. අද සූදානම් වෙන්නේ ඊට අනුරූපව තවත් විස්තර ඇතිව ආහාරය පිළිබඳව කරුණු දැනගන්න මේ ඇත්තෝ ධර්ම ශ්‍රවණය කරලා පුරුදුයි නිතර දෙවේලේ ධර්මයට ලැබිව උපරිමයෙන් තමන්ගේ ජීවිතය ධර්මයට අනුව හැඩගස්ව ගන්න, පෙළගස්ව ගන්න සමත විදර්ශනා නුවණ උදා කර ගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලක් කරගෙන යන පිරිසක් නිසා මතක් කිරීමක් සිදු කරනවා නැවත අපි මේ කතා කරන ධර්මකාරණා ඊ타ත්ම සිහියෙන් අවදියෙන් විමසීමෙන් ඇහුම්කන් දෙන්න සවන් දෙන්න සතිය පිහිටුවාගෙනම අහන්න ඒ අහනකොට හිත විසිරුවන්නේ නැතුව අපේ සිරිතක් තියෙනවා දෙයක් ඇහෙනකොටම අපි විගහට ඒ දේ විමසන්න යනවා. අර්ථ විමසන්න යන්න එපා, තොරතුරු හොයන්න යන්න එපා. අහන වෙලාවට අහගෙන ඉන්න, අහගෙන ඉඳලා හිතේ තැම්පත් කරගන්න. තැන්පත් කරගත්තු ධර්මය තමයි අර්ථ විමසන්න යොදාගන්නේ. ඉස්සර වෙලා අහනවා ඊළඟට හිතේ තැම්පත් කරගන්නවා තැම්පත් කරගත්තු ධර්මය අහමින් අර්ථ ධර්මය මතක් කරගනිමින් අර්ථ විමසනවා අර්ථ විමසනකොට අපිට අර්ථ විමසන අවස්ථාවේ පුළුවන්කම තියෙනවා අපි කලින් අහපු ධර්ම කාරණා මතක් කරගන්න එහෙම නැත්නම් ඒ අර්ථ විමසන වෙලාවේ ඇති වෙන ගැටලුව එක්ක තව කෙනෙක් එක්ක සාකච්ඡා කරන්න එහෙම අවස්ථාව තියෙනවා. ඒ නිසා මේ හැම එකක්ම එකින් එක සම්බන්ධ වෙන වැඩපිළිවෙළවල් අහන එක එකක් අහලා තැම්පත් කරගන්න එක එකක් තැම්පත් කරගත්තු ධර්මය අර්ථ විමසන එක තව එකක් ධර්මයේ අර්ථ විමසලා ඒ ධර්මය අනුව ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න එක එකක් ක්‍රියාත්මක වෙමින් ඒ ධර්මයේ තියෙන උස් පහත්යෙන් නැත්තම් තුලණය කිරීම සංසන්දනය කර බැලීම තව එකක් ඒ විදිහට මේ වැඩපිළිවෙල සකස් වෙලා තියෙනවා. ඒ නිසා මේ වෙලාවේ මේ අත්ව කරන්නේ අහන එක සිත පිහිටුවාගෙන සිහිය උපදවාගෙන මේ කියන කාරණා ටික විමසාගෙන ඊට පසුව අර්ථය විමසන්න සිහිය දරා ගන්න සංසාරේ බොහෝ කාලයක් අපි ධර්ම ශ්‍රවණය කරමින් ඉන්නේ නැති අතීතයේ බුද්ධ ශාසන අපි ආදර ගෞරවයෙන් ඇසුරු නොකරපු නිසා තමයි අදටත් අපිට මේ විදියට මේ ගමන එන්න වෙලා තියෙන්නේ. ඒ පිළිබඳව ඇතිවෙච්ච ප්‍රමාද දෝෂ නිසා තමයි අපි අද මේ විදියට මේ ගමනේ එන්නේ. ඉතින් මේ වෙලාවෙත් අපි සිහිය පිහිටුවා ගත්තේ නැත්නම් මතුවට සිද්ධ වෙන්නේ ඒ කාරණාවමයි. ඒ නිසා සිහි උපදවාගෙන සිහිය පිහිටුවාගෙන මේ කියන කාරණා අහගන්න ඊළඟට ඒ අර්ථ විමසාගෙන යථාර්ථය දකින්න මේ ඇත්තන්ට දහම් පණිවිඩයක් ලැබෙනවා. ඉතින් අපි කතා කරන්න සූදානම් වෙන්නේ ආහාර පිළිබඳව. මුල් දේශනාවේදී අපි සාකච්ඡා කරගත්ත ආහාරය කියන්නේ මොකක්ද කියලා. ආහාරය පිළිබඳව බොහෝ විස්තර කතා කළා. ආහාරය අපි දැනගත්තා. ආහාර සකස් වෙන්නේ සතර මහා ධාතුන්ගෙන් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මූල ධාතු වලින් තමයි ආහාරය සකස් වෙන්නේ. ඒ මූල ධාතු වලින් සකස් වුණු ආහාරය මූල ධාතු වලින් සකස් වුණු ශරීරයක පැවැත්ම සඳහා උපකාර වෙනවා. ශරීරය හැදුනේ සතර මහා ධාතු වලින් ආහාරත් සතර මහා ධාතු මේ සතර මහා ධාතු සතර මහා ධාතු සමග එකතු වීම තමයි ශරීරයට ආහාර ගන්නවයි කියලා කියන්නේ. ඒ ආහාරවල ස්වභාවය මූලික වටා පිටාව අපි සාකච්ඡා කරගත්තා වගේම ආහාරයේ තියෙන අවශ්‍යතාවයත් අපි කතා කළා. ඒ ආහාරය දැන ගැනීම තුල සම්මාදිට්ඨිය උදා වෙන බවත් අපි කතා කළා. අපි ඉස්සරහට කතා කරගෙන යනවා භික්ෂූන් වහන්සේලා පිරිසක් සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් ඇහුවහම මොකද්ද සම්මාදිට්ඨිය කියලා උන්වහන්සේ විවිධ පర్యాయයන්ගෙන් සම්මාදිට්ඨිය පිළිබඳව අර්ථ දේශනා කළා. ඒ එක අර්ථයක් තමයි ආහාරය පිළිබඳව දැන ගැනීම, ආහාරය හැදෙන විදිහ දැන ගැනීම, ආහාරය නැති කිරීම දැන ගැනීම ආහාරය නැති කරන විදිහ දැන ගැනීම කියන කාරණා හතර. ආහාරය හැදෙන විදිහ අපි සාකච්ඡා කරමු. ආහාර සමුදය වෙන්නේ කොහොමද කියලා. ආහාර සමුදය. ආහාර සමුදය නැත්තම් ආහාරය සකස් වෙන්න අපිට ලොකු වටාපිටාවක් හැදෙන්න ඕන. ඒ වටාපිටාවට අදාළව අපි උදව්වක් කරනවා. ආහාර සකස් වෙන්න අපි උදව්වක් කරනවා. සංසාරගත ජීවිතවලදී අපි නොයෙකුත් ආකාරයට ආහාර වර්ග අනුභව කරලා තියෙනවා. ආහාර වර්ග සකස් කරලා තියෙනවා. මේ කියන්නේ මිනිස්සු වෙලා විතරක් නෙමෙයි දෙවියන් උණු වාරවලදී දෙවියන්ට සුදුසු වෙන ආහාරයක් සකස් කරගත්තා. මිනිස්සය වෙනකොට මිනිස්යන්ට ගැළපෙන ආහාරයක් සකස් කරගන්නවා. තිරිසන් සතුන් වෙනකොට තිරිසන් සතුන්ට ගැළපෙන ආහාර වර්ග තියෙනවා ඒවා සකස් කරගන්නවා. ප්‍රේතයන් භූතයන් පිසාචයන් වෙලා ඉපදෙනකොට ඒ ඒ අවස්ථාවලට ගැළපෙන උප්පත්තිය ලැබපු තැනට ගැළපෙන විදිහේ ආහාර ක්‍රමවේදයක් අපිට සකස් වෙනවා. එතකොට ඇයි ඒ ආහාරය හටගන්නේ? බුදුරජාණන් වහන්සේ ආහාර කියන සූත්‍රයට අනුව දේශනා කරනවා මොනවද මේ ආහාර ආහාර මොනව නිසා හටගන්නවද කියලා. ආහාරයේ ප්‍රභවය සකස් වීම කොයි වගේද කියලා දේශනා කරනවා. මේ ආහාර තණ්හාව හේතු කරගෙන තණ්හාව නිදාන කරගෙන තණ්හාව උපකාර කරගෙන තණ්හාව ප්‍රභවය කරගෙන තණ්හාව ජාතිය කරගෙන හටගන්න දේවල්. ආහාර හටගන්නේ කොහොමද? තණ්හාව මුල් කරගෙන. අපි තාම කතා කරමින් ඉන්නේ ආහාර හතරෙත් එක ආහාරයක් යන විදිහ. තව ආහාර වර්ග තුනක් තියෙනවා කතා කරන්න. කබලින්කාර ආහාරය හෙවත් අපි මේ ශරීරය ජීවත් කරවන්න කෑමට ගන්නා ආහාරවල ස්වභාවයයි මේ කතා කරන්නේ. ඒ ස්වභාවය කතා කරනකොට අනිත් ආහාර වර්ග තුනත් ඒහා සම්බන්ධවම කතාබහට ලක් වෙනවා. තණ්හාව මුල් කරගෙන ආහාර ආරම්භ වෙනවා. තණ්හාව හටගන්නේ මොකක් නිසාද? තණ්හාව උපදින්නේ මොනව හේතු කරගෙනද? තණ්හාව උපදින්නේ වේදනාව උපයෝගී කරගෙන. ආහාරයට හේතු උනේ තණ්හාව තණ්හාවට හේතු වෙන්නේ වේදනාව. වේදනාවට හේතු වෙන්නේ පස්සය ස්පර්ශය. ස්පර්ශයට හේතු වෙන්නේ ආයතන 6. ආයතන 6ට හේතු වෙන්නේ නාම රූප. නාම රූප වලට හේතු වෙන්නේ විඥාණය. මේ විදිහට බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාද දේශනාවට සම්බන්ධ කරලා මේ දේශනාව පවත්වනවා. එතකොට විඥාණයට හේතු වෙන්නේ සංස්කාර සංස්කාරවලට හේතුව අවිද්‍යාව. එතකොට අවිද්‍යාව මුල් කරගෙන තමයි මේ ආහාර කියන එක උප්පත්තිය සිද්ධ වෙන්නේ. ඒක තමයි මේ ගමනේ ස්වභාවය. දැන් අපි නැවත අපි කලිනුත් සාකච්ඡා කරගත්තු දන්න ඒ වගේම නැවත නැවත ඇහුවට අවඩක් නොවන කරුණු එකක දෙකකට අපි මේ අතරතුර සාකච්ඡාවට යෙදෙනවා. අපි මෙහි ඉපදුනේ පෙර කර්මයක් තණ්හාවත් නිසා කියලා අපි සාකච්ඡා කරලා තියෙනවා. අවිද්‍යාව මුල් කරගෙන කලින් ජීවිතවල සකස් කරපු සංස්කාර විඥාන බවට පත් වෙනකොට කර්ම බීජ සකස් කරගෙන ඊට අනුරූප වුණු ඊට අදාළ වුණු නාම රූප සම්බන්ධතාවයකට හිමිකම් කියාගෙන ඒ නාම රූප සම්බන්ධතාවයට ගැලපෙන විදියට අපි ආයතන හය හදාගෙන ඒ ආයතන හයට ගැලපෙන විදියට පරිසරයක් හදාගත්තා. කලින් ජීවිතවලදී අපි සකස් කොටගෙන තිබෙන ඒ අවිද්‍යාව සංස්කාර හේතු කරගෙන හටගත්තු කර්ම විඥාණයට අනුව ඒ හටගත්තු කර්ම විඥානයේ ස්වභාවයට ගැලපෙන්න නාම රූප සම්තතියක් අපි දැන් මෙහි හදාගෙන තියෙනවා. ඒ හදාගත්තු නාම රූප ටිකේ පැවැත්ම සඳහා වන ඇහ කන නාසය දිව ශරීරය මනස කියන ආයතන හයක් දැන් අපිට මෙහි හම්බ වෙලා තියෙනවා. ඒ හම්බ වුණු ඇහැකරනාසය දිව ශරීරය මනස කියන මේ ආයතන හයේ පැවැත්මට ඕන කරන ස්පර්ශයන් අපිට නිරන්තරයෙන්ම හමු වෙනවා. ඒ ස්පර්ශයන්ට අනුව අපි විඳීම් හදා ගන්නවා. ඒවා දැන් කොහෙද හදන්නේ? මෙහි ඉඳගෙන දැන් මෙතන කරන දේවල් ටික. අතීත කර්මයත් තණ්හාවත් මුල් කරගෙන අවිද්‍යාව මූලික කරගත්තු වැඩපිළිවෙලක ප්‍රතිඵලයක් විදියට අපි උප්පත්තියක් ලැබුවා මිනිහෙක් කියලා. ඒ ලබාගත්තු ජීවිතය තුළ අපි දැන් අවිද්‍යාව මුල් කරගත්තු සංස්කාරයන් ගොඩනගමින් සංස්කාර මුල් කරගත්තු විඥාන ගොඩනගමින් නැවත භව කර්ම සකස් කරමින් පුනරුත්පත්තියකට සලකුණු සූදානම් කර ගන්නවා. අම්මා තාත්තගේ සම්බන්ධතාවයෙන් සතර මහා ධාතුන්ගේ එකතුවෙන් ආහාර හේතුවෙන් අපි මෙහි දැන් ඇඟක් හදාගෙන තියෙනවා. කර්මයට අනුව තමයි අපේ මේ නාම සම්බන්ධතාවය හැදිලා තියෙන්නේ. ඊළඟට තණ්හාවට අනුව තමයි අපේ රූප සම්බන්ධතාවය ගොඩනගලා තියෙන්නේ. මේ ශරීරය නඩත්තු කරන්න බෑ ආහාර නැතුව. ඇයි? ආහාර සම්භූතෝ අයං කායෝ කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරනවා. අපි ආහාර ගන්නවා. ආහාර ගන්නකොට ආහාර ගන්න ගන්න මොකද වෙන්නේ? මේ කය වැඩෙනවා. මේ කය පවත්වන ස්වභාවයට අපි කියනවා විඥාණය කියලා. කය පවත්වන ස්වභාවය විඥාණය. ඒතර විඥාණය නැතුව නාම රූප පවතින්නේ නැහැ. නාම රූප දෙන්නගේ පැවැත්ම සඳහා විඥාණයේ පැවැත්ම අවශ්‍ය කරනවා. කයට විඥාණය බැසගත්තට විඥාණයට තනියෙන් ඉන්න බෑ. විඥාණයට පැවැත්මක් තියෙන්න ඕන. විඥාණයට පැවැත්ම තියෙන නම් විඥාණයට මොනවද ලැබෙන්න ඕන? ආහාර ලැබෙන්න ඕන. මොනවද විඥාණයට ලැබෙන ආහාර? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු කියන මේ ආහාර වර්ග 6 විඥාණයට ලැබෙනවා. විඥාණයට මේ ආහාර වර්ග 6 ලැබෙනකොට ඒ විඥාණය විසින් මේවා ස්පර්ශ කරනවා. ස්පර්ශය හේතු කරගෙන නැවත ඒව හොඳ නරක වශයෙන් වෙන් කරගෙන අපි කාණ්ඩ කරගන්නවා. කාණ්ඩ කර ගැනීමට අනුව අපි කැමැත්ත අකමැත්ත තණ්හාව උපදවාගෙන යනවා. උපදින තණ්හාවට අනුව අපි දැඩිව අල්ලනවද ටිකක් අල්ලනවද ළඟ තියා ගන්නවද අයින් කරනවද කියන එක තීන්දුව කරනවා. ඇල්ලිල්ලේ තරමට අපිට භවය හැදෙනවා. දැන් අපි ඇහැකණනාසය දිවශරීරයෙන් ගන්නා අරමුණු ටික අල්ලනකොටම අපි අල්ලන්නේ පංචකාමය. පංචකාමය අල්ලනවා කියන්නේ අපිට රූප භවයවත් අරූප භවයවත් නෙවෙයි උප්පත්තියක් විදියට හම්බ අපි පංචකාමය අල්ලනකොට අපිට හමු වෙන්නේ කොහෙද? කාම භවය. භව තුනක් තියෙනවනේ කාම භව රූප භව අරූප භව කියලා. ඒතර කාම උපාදානය කරනකොට මේ පංචකාමය අල්ලනකොටම අපිට මැරුණහම උපදින්නේ කාම භවයේ කාම භවය කොහොමද කියන්නේ කාම සුගතියක් තියෙනවා කාම දුගතියක් තියෙනවා කාම සුගතිය තමයි දිව්‍ය ලෝක හයත් මනුෂ්‍ය ලෝකයත් කාම දුගතිය තමයි සතර අපාය එතකොට මේ පංචකාමයේ භුක්ති විඳින උදවිය පංචකාමයක් ආහාර කොට ගන්න උදවිය ඒක පුඤ්ඤාභි සංඛාර විදියට ගත්තාම ඒ අයට උප්පත්තිය කාම භවයේ උප්පත්තිය සුගතියක් බවට පත් වෙනවා. පංචකාමයේ භුක්ති විඳින උදවිය පෞරස් වෙන විදියට පංචකාමයේ භුක්ති විඳිනකොට කාම භවයේ දුගතිය උප්පත්තියක් විදියට හිමි වෙනවා. කාම භවය තුල සුගතියට ආවත් දුගතියට ආවත් ඒ අය භවයෙන් පස්සේ uppattiය කියන කාරණාව හදලා තියෙනවා. uppattiයෙන් පස්සේ කාම භවයේ සුගතියේ උනත් දුගතියේ උනත් ඉපදීම නිසා ලෙඩ වෙනවා. ඉපදීම නිසා වයසට යනවා. ඉපදීම නිසා මැරෙනවා. ඉපදීම නිසා හඬනවා, වැළපෙනවා, ශෝක කරනවා, දුක් වෙනවා, සතුටු වෙනවා මේ හැමදේම එකතු වෙනවා. දැන් එතකොට ඕක තමයි මේ ස්වභාවය. සකස් වුණු ශරීරයට ආහාර වෙන්නේ පංචකාමය. පංචකාමයේ තමයි ආහාර බව වශයෙන් ගන්නෙ. ඒ ආහාර වශයෙන් ගන්නකොට පෝෂණය වෙන්නේ කවුද? විඥාණය පෝෂණය වෙනවා. විඥාණය පෝෂණය වෙනවා කියන්නේ මේ ශරීරය වැඩෙනවා. විඥාණය පෝෂණය වෙනවා කියන්නේ ශරීරය වැඩෙනවා. ශරීරය වැඩෙන එක නවතිනවා විඥාණය ශරීරයෙන් ඉවත් වෙලා ගියාට පස්සේ. එතෙන්ට අපි කියනවා මැරෙනවයි කියලා. එහෙනම් මේ ශරීරයේ පැවැත්ම තියෙන්නේ විඥාණය ඉන්නකම්. ශරීරයේ අපි මව් කුසේ ඉඳන් මරණ මංචකයේ දක්වා අපිව අරගෙන යන්නේ විඥාන ස්වභාවය. විඥාණය ඉවත් වුණ තැන මරණය. ඒ මෞකුසේ හටගත්තු ඒ කලලයේ ඉඳන් මරණමංචකය දක්වා විඥාණය පවතිනවා කියන්නේ ශරීරය වැඩෙනවා කියන එකයි. ශරීරයේ වැඩිම නවතිනවා විඥාණය ඉවත් වුණු තැන. එතකොට අපි ආහාර දෙනවා කියන්නේ විඥාණය පෝෂණය කරනවා විඥාණය පෝෂණය වෙනවා කියන්නේ ශරීරය වැඩෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ ළමා කාලේ ඉඳන් තරුණ වියට මැදි වියට ඊට පස්සේ ආපහු වැඩි වියට වැඩි වැඩි හිටි බවට පැමිණිලා ටික ටික ශරීරය වෙනස් වෙනවා කියලා කියන්නේ ඕකට. දැන් මේ තණ්හාව මුල් කරගෙන ආහාරය සකස් වෙන්නේ කොහොමද? පෙර කර්මයක් තණ්හාවත් මුල් කරගෙන ලබාගත්තු මේ ජීවිතයට නැත්තම් මේ ශරීරයට කාම භවයේ මේ ගත කරන කාලයට ශරීර තියෙන කිසිම තැනක ආහාර නැතුව ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. ශරීර තියෙන හැම කෙනෙක්ටම ආහාර ඕන කරනවා. විවිධ ආහාර වර්ග ඒ ඒ ශරීරවලට තීන්දු වෙනවා. ඒ උපදින තැන අනුව. ତර තණ්හාව නිසානේ අපි මෙහි උපන්නේ. තණ්හාව නිසා මෙහි ඉපදුණු අපි දැන් තණ්හාවෙන්මයි පෝෂණය වෙන්නත් ඕනේ. තණ්හාවෙන්මයි පෝෂණය වෙන්න ඕන. එතකොට අපි තණ්හාව නිසා ඉපදුනහම ආහාර අපි මේ ශරීරය පවත්වන්න ආහාර අවශ්‍ය කරනවා. ඒ ගන්න ආහාර තණ්හාව මුල් කරගෙනම අපි ගන්නකොට තණ්හාව මුල් කරගෙනම ගන්නකොට තණ්හාවෙන්ම ගන්නකොට ඒකට කියනවා නැවතත් භවය සකස් වෙනවය කියලා. මේ ආහාර ඇහැ කනනාසේ දිව ශරීරය කියන ඉන්ද්‍රිය පහම මුල් කරගෙන අපි අනුභව කරනකොට වැඩෙන්නේ විඥාණය විඥානයේ වැඩෙනවා කියන්නේ තණ්හාව වැඩෙනවා කියන එකයි. තණ්හාව නිසාම ආහාර හටගන්නවා කියන්නේ ඒ නිසා. ආහාර නැතුව අපිට ජීවත් වෙන්න බෑ. ආහාර ගවේෂණය කරන්න ගියාම අපි ස්වභාවයෙන්ම තණ්හාවට වැටෙනවා. තණ්හාව මුල් කරගෙනම ආහාර පරිේෂණය කරනවා. ආහාර හොය හොයා යන ගමනේ ඇලීම ගැටීම කියලා කියන්නේ පංචකාමයට ඇලෙන එකයි. පංචකාමයට ඇලෙන්න ගැටෙන්න අපිට අවිද්‍යාව මුල් කරගෙන යලි යලිත් සංස්කාරම උපදිනවා. පංචකාමයට ඇලි ඇලි ගැටි ගැටි යනවා කියන්නේ අවිද්‍යාව සංස්කාර ආයෙත් කර්ම විඥාන හට ගන්නවා ඒකට ගැලපෙන්න ආයෙ නාම රූප පද්ධතියක් ගොඩනගා ගන්නවා ඒකට ගැලපෙන්න ආයෙත් සලායතන පද්ධතියක් ගොඩනගා ගන්නවා මේ විදිහට නැවතත් මේ චක්‍රය අපි මෙහි ඉඳන් ක්‍රියාත්මක කරනවා. ඒක තමයි අපේ මෙහි තියෙන වැඩපිළිවෙල. දැන් මෙහෙම මේ කරගෙන යන වැඩපිළිවෙලේදී ආහාර සමුදය කියන්නේ ආහාරය හදනවා කියලා කියන්නේ මොකක්ද නැවත? කලින් අපි ආහාර හදාගත්තු නිසා තමයි අපි මෙහි උප්පත්තිය ලැබුවේ. කලින් ජීවිතවල ආහාර සමුදය කරපු නිසා තමයි දැන් මෙහි ඉපදිලා තියෙන්නේ. ආහාර ගන්නවා කියන්නේ සහ ආහාරයට ගැළපෙන ජීවිතයක් තියනවා කියලා කියන්නේ දුක්ඛ සත්‍යය. ආහාර ගවේෂණ දුක තමයි ලෝකේ තියෙන ලොකුම දුක කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඇයි? ඉපදුණු සත්වයේ ජීවත් වෙන කාලය පුරාවටම ආහාර ගවේෂණය සඳහා තමයි වෙහෙසෙන්නේ. පැවැත්ම හදන්නේ ආහාරය තුලින් ආහාරය නැතුව ශරීරය පවත්වන්න බෑ. ශරීරයට ආහාර දෙන්න නම් ලොකු වෙහෙසක් දරන්න සිද්ධ වෙනවා. එතකොට ආහාර ගවේෂණ දුකට අපිපත් වෙනවා. ආහාරය හොය හොයා යන ගමන තුල ආහාරය මුල් කරගෙනම අපි මේ ජීවිතයක් ලැබූ බවත් ඒ ආහාර නිසාම දැන් අපි දුක් විඳින බවත් ආහාර සොයා යෑම දුකක් බවත් කියන කාරණාව අමතක වෙන විදිහට බාහිරින් විසිතුරු ලෝකයක් මවා පානවා. පංචකාමය ඇහැකනනාසේ දිව ශරීරය පිනවන්න පුළුවන් විදිහට බාහිරින් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ලෝකයක් නිර්මාණය වෙනවා. ඒ නිර්මාණය වෙන්නේ අපේ මනසේ ස්වභාවය අනුව. දැන් අපි ආහාර ගන්න ගියහම ආහාරයේ හැඩය තෝරනවා. ඊට පස්සේ වර්ණය තෝරනවා නේ හැඩය. එතකොට වර්ණය. ඊට පස්සේ රසය තෝරනවා. ඊළඟට ගඳ සුවඳ තෝරනවා. ඊළඟට ස්පර්ශයත් තෝරනවා. ඒ තෝරනවා කියන්නේ අපි ආහාරය කියන එක බාර අරගෙන ඒක මේ මේ විදියයි කියන නම් ගම් දීමක් එක්ක අපි තෝරා බේරා ගැනීමක් සිද්ධ කරනවා. මේ තේරීම කරන්න ආහාරයේ වර්ණය නැත්තම් රූප සටහන ගන්න පුළුවන්ද මේකයි මේ ආහාරයේ ස්වභාවය කියන එක ගන්න පුළුවන්ද විඥාණය නැතුව විඥාණය ඕනමයි ඊළඟට ආහාරයේ රස සටහන ගන්න පුළුවන්ද විඥාණය නැතුව ඊළඟට ආහාරයේ ශබ්ද සටහන ගන්න පුළුවන්ද විඥාණය නැතුව ආහාරයේ ගඳ සුවඳ ගන්න පුළුවන්ද විඥාණය නැතුව ආහාරයේ ස්පර්ශය ගන්න පුළුවන් ද විඥානයේ නැතුව? ඔය මුකුත් කරන්න බෑ විඥාන ස්වභාවය නැතුව. එතකොට නැවතත් දැන් අපි මේ තියෙන විඥාන ස්වභාවය ඉන්ද්‍රිය පද්ධතිය හරහා බාහිරින් නිර්මාණය වෙන ආහාරය වෙත යොමු කරනවා. එතනින් නැවත ආයත් ස්පර්ශය කියන සම්බන්ධතාවය ගොඩනගා ගන්නවා. ආහාරය මේ වගේ දැන් අපි හිතමුකෝ පරිප්පු කියලා. පරිප්පුව කියන එක ඒ ඇට වර්ගය කන්න පුළුවන් දෙයක් කියන සංඥාව දැනීම ඒ චිත්‍රය මුලින්ම ඇඳිච්ච කෙනෙක් නේද ඕක ඉස්සෙල්ලා මෙහාට දීලා තියෙන්නේ. එතකොට ඒ කෙනා ඒ ඇඳුණු චිත්‍රය සමහර විට ඒක දැක්කහම ඉස්සර වෙලාම මුලින්ම මේක හොඳට කන්න පුළුවන් දෙයක් කියලා සමහර විට චිත්‍රයක් මැවෙන්නේ නැති. ඒ මැවුණු චිත්‍රය අනුව ඒගොල්ලෝ එක කාලා බලනවා. කාලා බැලුවහම මැරෙන්නේ නැහනේ ජීවත් වෙන බවනේ පේන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ ඊළඟ පිරිසත් ආයේ ඒක කෑමට ගන්නවා මොකද අර પરම්පරා ගතියට යනවා කියලා අපි කියනවනේ. අනිත් පිරිස අනුගමනය කරනවා ඒ ඒක ගන්නවා. එහෙම එහෙම එනකොට මේක පරිප්පු කියන සංඥාවට ආවා ආහාරයට සුදුසුයි කියන සංඥාවට ආවා එතකොට ඇඳගත්තු චිත්‍රය අනුව අපි දැන් පරිප්පු කියන එක තීන්දුව කරනවානේ මනසෙන් ඇඳෙන්නේ පරිප්පු කියලා. ඒතර පරිප්පු වර්ග කරගෙන තියෙනවා අපි ඊළඟට. හිතෙන් කියනවා මේ අසවල් වර්ගයේ පරිප්පු. මේ අසවල් වර්ගයේ පරිප්පු. මේ පරිප්පු රසයි මේ පරිප්පු ඉක්මනට දිය වෙනවා මේ පරිප්පු පෙඟෙන්න වෙලා යනවා ආදී විදියට චිත්‍රණය කිරීමක් තියෙනව නේද හිතේ. ඒ ඔක්කොම අපි විසින් නිර්මාණය කරගත්තු දේවල්. අපි ඊට පස්සේ කරන්නේ ඇඳගත්තු චිත්‍රය දැන් පෙඟෙන්න වෙලා යන පරිප්පුවක් තියනවා කියන චිත්‍රයක් ඇඳගෙන ඒ චිත්‍රය ගිහිල්ලා අර බාහිර තියෙන ද්‍රව්‍ය ගොඩට දානවා. දාලා කියනවා ඒ පරිප්පු පෙඟෙන්න වෙලා යන පරිප්පු කියලා. එතනින් අපි සම්බන්ධතාවය හදලා ආයමත් ඒ චිත්‍රය එහෙනම් දැන් ගිහින් දාපු අදහස තුල ආපහු ගන්නවා ඒ පරිප්පු පෙඟෙන්න වෙලා යනවා කියලා ආපස්සට අපි අපේ පැත්තට ගන්නවා. ඒක දකින්නකොටම මතක් වෙන්නේ මොකද්ද අපිට? ඒ පරිප්පු ඒක පෙඟෙන්න මෙහෙම වෙලාවක් යනවා කියන මානසිකාරය කොයි වෙලාවෙත් අපිට එනවා. එතකොට වෙන්නේ අපි මනසෙන් නිර්මාණයක් කරගන්නවා මේක මේකයි මේකේ ස්වභාවය මේකයි කියලා. එතකොට ඒ ද්‍රව්‍යයේ ඒ ස්වභාවය තියෙන බව තමයි අපිට පේන්නේ. එතකොට අපිට හිතෙන්නේ ඒ පරිප්පු පෙඟෙන්න වෙලා යනවා කියලා. නමුත් පරිප්පුව පැඟෙන්න වෙලාව යනවා කියන එක කවුද කිව්වේ? මනස විසින් තමයි හදාගත්තේ. හැබැයි දැන් මනස ඒක දන්නෙත් නෑ. බාහිරින් සකස් වුනේ සතර මහා ධාතු කියලා දන්නෙත් නෑ. ඒ නිසා නැවත මොකද වෙන්නේ? මනසේ තියෙන චිත්‍රය ගිහිල්ලා පරිප්පුවට ඔබ්බලා බලනවා. ඒ පරිප්පු පෙඟෙන්න වෙලා යනවා කියලා. ඒ විදිහට අපි පරිප්පුව අත නොහැරෙන විදියට හිත බද්ධ කරගෙන තියෙනවා. මේ කරේ මොකද්ද මුලින් ඇඳගත්තු චිත්‍රය ගිහිල්ලා අර පරිප්පු ගොඩේ දාපු ගමන් ඒක පරිප්පු මේක පෙඟෙන්න වෙලා යන පරිප්පු කියන එක දැනගත්තේ මොකෙන්ද විඥාණය හරහා විඥාණය හරහා දැනගත්තා විජානාතීති විඥානං කියලානේ කියන්නේ දැනගන්නේ විඥාණය කියලානේ එතකොට අපි දැන් ඒ විඥාණය ගිහිල්ලා මොකද කරේ අතෙන්ට දැම්මා. දාපු ගමන් ඒක අරගෙන මනස ස්පර්ශ කරනවා මේ එහෙනම් පෙඟෙන්න වෙලා යන පරිප්පු කියන තැන. ඒ ස්පර්ශය කරගත්තු ගමන් ඒක පෙඟිලා මදි නම් කන වේලාවට ඒක ටිකක් තව දාන්න තිබුණ කලින් කියලා කියනවනේ. හොඳ නරක තීන්දුව කරනවා. දැන් අර විඥාණය ගිහිල්ලා පරිප්පු කියන ගොඩට දාපු නිසා නේද ස්පර්ශය කියන එක ආවේ. ස්පර්ශ වුණු නිසා නේද දැන් එහෙනම් කන වේලාවට හොඳ නරක කියන එක තීන්දුව කරන්නේ. එහෙම නැතුව දැන් මේ පරිප්පු අමුවෙන් කෑවනම් එහෙම කැවෙන එකක් නැද්ද අපිට? කැවෙනවා. බඩ පිරෙන එකක් නැද්ද? ඒත් වෙනවා. නමුත් මේ මනස විසින් නිර්මාණයක් කළා අපි ඒකට පැටළුණා. හැමතිස්සෙම වෙන්නේ මනස විසින් නිර්මාණය කරනවා ඒ නිර්මාණය ගෙනහිල්ලා අදාළ තැනට දානවා දාලා අපි එතන පැටලෙනවා අන්තෝ ජටා බහි ජටා ඇතුලේ ගැටේ ගහලා ඉවර වෙලා ඒ ගැටේ ගෙනහිල්ලා පිටට දාලා පිටත් ගැටයක් ගහ ගන්නවා දෙපැත්ත ගැට ගහගෙන ඊට පස්සේ දඟලනවා ඒකට අපි කියනවා අවිද්‍යාව මුල් කරගෙන කර්ම සකස් කරනවාය කියලා අවිද්‍යාව මුල් කරගෙන කර්ම සකස් කරනවා කියන්නේ ඕකට අපි හැමතිස්සෙම කරන්නේ මනසේ අඳින චිත්‍රය නැත්තම් ඒ දැනීම් ස්වභාවය ගිහිල්ලා බාහිර වස්තුවකට දාලා ඒ වස්තුව තුල දෙයක් දකින්න උත්සාහ කරනවා හැමතිස්සෙම. කෙනෙක් දකින්න උත්සාහ කරනවා හැමතිස්සෙම. එතකොට වෙන්නේ මොකද? අපි ඒ වස්තුව තියෙන දෙයක් හැටියටත් ඇති දෙයක් හැටියටත් ඉන්න කෙනෙක් හැටියටත් බාරගත්තු මනසකින් ගැටයක් දානවා දෙපැත්තටම ලිහන්න බැරි වෙන්න ඒක හරියට රෙදි මහන මැෂිමක උඩින් නූලයි බොබින් එකේ නූලයි දෙක එකතු වෙලා ගැට වැටෙනවා වගේ වැඩක්. මෙහි ඇඳෙන චිත්‍රයේ ස්වභාවය ගිහිලා බාහිරට දාලා බාහිර එක ආයේ මේ පැත්තට ඇද ගන්නවා දෙපැත්තට කඹ ඇදීම සිද්ධ කරනවා ඒ විදිහට. ඔය ආහාරයට වෙන්නේ අපි ඒ විදිහට මනසෙන් චිත්‍ර හදමු. ආහාරයේ හැඩයට. ආහාරයේ රසයට මොකද වෙන්නේ? ඒත් ඒ විදියටම මේක මේ රසයි කියන මැන ගැනීමක් අපි තුල තියෙනවා. ඒ තියෙන නිසා අපි ආහාර අනුභව කරන වෙලාවට අර ඇඳගත්තු මනසක් තියෙනවනේ. ආහාර අනුභව කරද්දී ඇඳගත්තු මනසට ගැළපෙන රසය නැති වුනහම මොකද කරන්නේ? අපි එතෙන්ට ඒ රසය දැනගන්නත් මේක මේ කලින්ට වැඩිය බොහොම වෙනස් රසයක් නේ අද තියෙන්නේ කියන එක යන්නේ අතෙන්ට රස සංඥාව රස සටහන ගිහිල්ලා දානවා ඉස්සර. දාලා ඒක ගන්නවා. අරගෙන කියනවා මේක කලින් රස නෙමෙයි සුවඳත් එහෙමයි. ස්පර්ශයත් එහෙමයි. මේ හැම අවස්ථාවකම මේ විදියට තමයි අපි ගන්න. මෙහෙම ගන්නකොට මොකද වෙන්නේ? ඒ ගැනීම විඥාණය මුල් කරගෙන අපි මේ ඇද ගැනීම තුළ හැමතිස්සෙම ස්පර්ශයක් සිද්ධ වෙනවා. ඒ ස්පර්ශ කරන්න කරන්න ස්පර්ශය අනුව මොකද වෙන්නේ? පස්සපච්චා වේදනා ස්පර්ශය අනුව විඳීමක් සකස් කරනවා සුව දුක් අදුක්කම සුඛ විදියට. විඳින දේ අනුව තණ්හාව නිර්මාණය කරනවා. තණ්හාව අනුව උපාදානය නිර්මාණය කරනවා මේ විදියට අපි භවය සකස් කරගන්නවා. ආහාර සකස් වෙන්නේ ওই විදියට. අපි ආහාර කොටසක් අරගෙන ඒ ආහාරයේ පිළිබඳව මනසේ ඇඳගත්තු චිත්‍ර සටහන් පහක් අපිට දැන් තියෙනවානේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියලා. ඒ සටහන් පහ ගිහිල්ලා ආහාරයට පතිත කරනවා. ඒක මේ නමින් මේ සුවඳින් තියනවාය කියලා. ඒ සටහන තුල අපි විඥාණය පිහිටවන. විඥාණය ගිහින් ඔබනවා. විඥාණය ඔබවපු ගමන් ඒකේ ස්පර්ශය ආපස්සට අපිට එනවා. ඒ එනකොටම අපි ඒ ස්පර්ශය නිසා විඳීමක් හදා ගන්නවා. හදා ගන්න විඳීම අනුව අපි තණ්හාවක් උපදවනවා. තණ්හාවක් උපදවනවා කියන්නේ උපාදානය කරගන්නවා. උපාදානය වෙනවා කියන්නේ භවය හැදෙනවා. භවය හැදෙනවා කියන්නේ ජාතිය හැදෙනවා. ජාතිය හැදෙනවා කියන්නේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ලැබෙනවා. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියන ඒවා කියන්නේ නැවත එහෙනම් අපි ආහාරයක් හදාගෙන තියෙනවා. ඕකට කියනවා ආහාර සමුදය වෙන විදිහ කියලා. ඔහොම ආහාර හද හදා ඉන්නවා. ඒ ආහාරය නිසා මොකද කරන්නේ දැන් ඕන් එක ක්‍රමයකට ඒ ආහාරය හදාගත්තා. ඒක manuss ලෝකේ ආහාරයක් වෙන්න පුළුවන්. දිව්‍ය ලෝකයේ ආහාරයක් වෙන්න පුළුවන්, තිරිසන් ලෝකයේ ආහාරයක් වෙන්න පුළුවන්, පෙරේත ලෝකයේ ආහාරයක් වෙන්න පුළුවන්, නිරයේ ආහාරයක් වෙන්න පුළුවන්. කොයි යම්ම විදිහේ හෝ ආහාරයක් වෙන්න පුළුවන් අපි දැන් මෙතනින් අල්ලගත්තු විඥාන ස්වභාවය සහ ස්පර්ශය නිසා හදාගත්තු ආහාරයට අනුව උප්පත්තියක් සකස් කරගන්නවා ලැබෙන උප්පත්තියට අනුව ආහාරයක් හම්බ වෙනවා ඒ ආහාරය මුල් කරගෙන ඒ ආහාරය සෙවීම සඳහා අපි ලොකු වෙහෙසක් ආයෙත් ඒ ජීවිතය ගන්නවා. ආහාර සමුදය වෙනවා කියලා කියන්නේ ආයෙත් දුක හම්බ වෙනවා කියන එකට නම. ආහාරය කියන්නේ දුකයි ආහාර සමුදය කියන්නේ දුක හැදෙන විදිහයි. දැන් පේනවනේ ආහාරය නැවත හදන්නේ කොහොමද කියලා. ඒ ආහාරය නැවත හැදෙනකොට අපි මොකද කරන්නේ? ඒක සොයන්න නැවත නැවත වෙහෙසෙනවා. නැවත නැවත වෙහෙසෙනවා කියලා කියන්නේ අර ආහාරය මතට විඥාණය ගිහිල්ලා දාන. දාපු ගමන් වෙන්නේ ස්පර්ශ වෙනවා. ස්පර්ශ වුණාම වෙන්නේ ආයෙත් ඇලීම ගැටීම හැදෙනවා. ඇලීම ගැටීම හැදෙනවා කියන්නේ ආයෙත් තණ්හාව හැදෙනවා. තණ්හාව හැදුණා කියන්නේ උපාදානය හැදෙනවා. උපාදානය හැදුණා කියන්නේ භවය හැදෙනවා. ආයෙත් ජාති ජරා මරණ ශෝක පරිදේව හදනවා ආයෙත් අන් ආහාර සමුදය කරගන්න දැන් මෙතනින් හදාගත්තු පරණ ආහාර සමුදය නිසා තමයි දැන් මෙතන ආහාර ලැබුණේ ඒ ආහාරයට ගැළපෙන විදියට මෙතන ආහාර ලැබුණු නිසා මෙතන ඉඳන් මේ ආහාරයේ ඉඳගෙන ආහාර සමුදය කරනවා අපි ආයෙත් ආහාරයේ ඉඳගෙන ආහාර සමුදය කරනවා ආහාර සමුදය කර කර ඉන්නවා කියන්නේ ආහාර සමුදය මෙතන ආහාර සමුදය කියලා කියන්නේ ඉස්සරහට අවශ්‍ය ආහාර තමයි මේ ගොඩනගන්නේ. ඒ කියන්නේ ඉස්සරහට අවශ්‍ය ආහාර නැමැති දුක ගොඩනගනවා. ඒකයි මේ ජීවිතේ අපි ඉඳගෙන කරමින් යන්නේ. එතකොට ආහාර සමුදය ඔය විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙම දේශනා කරනකොට මෝලිය පග්ගොන කියලා හාමුදුරු නමක්. බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කිරීමක් අහනවා දැන් බුදුරජාණන් වහන්සේ මෙහෙම මේ ආහාර වර්ග හතරක් තියෙනවා මේ සතුන්ගේ ජීවත් වීම පැවැත්ම සඳහා කියලා දේශනා කරාම මෝලිය පග්ගුණ හාමුදුර අහනවා ස්වාමීනි ඔය ආහාරය අනුභව කරන්නේ කවුද කියලා. එහෙම නැත්නම් මේ විඥාණය නැමැති ආහාරය අනුභව කරන්නේ කවුද කියලා අහනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රශ්නය වැරදි. අහන්නේ කොහොමද විඥානයේ නැමැති ආහාරය අනුභව කරන්නේ කවුද කියලා අහනවා. ඒ ප්‍රශ්නේ ගැලපෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඇයි දේශනා කරන්නේ? යම් කෙනෙක් ආහාරය අනුභව කරනවා ය නැත්තම් පුද්ගලයෙක් කෙනෙක් ආහාරය ගන්නවාය කියලා මම කියන්නේ නෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. යම් කෙනෙක් කියනවනම් මේ පුජ්‍යලයෙක් ආහාරය අනුභව කරනවය කියලා ඒ ප්‍රශ්නය ගැලපෙන්නේ නෑ කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ නැවත දේශනා කරනවා ඉතින් මේ පුද්ගලයෙක් මේ ආහාරය ගන්නවනම් ඔය අහන ප්‍රශ්නේ ගැලපෙනවා. අහන්නේ විඥාන ආහාරය අනුභව කරන්නේ කවුද කියලානේ. එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නය ප්‍රතික්ෂේප කරලා කියනවා ඉතින් කෙනෙක් ආහාර ගන්නව නම් ඔය අහන ප්‍රශ්නේ ගැලපෙනවා. එහෙම එකක් නැති නිසා මේ ප්‍රශ්නේ ගැලපෙන්නේ නැහැ. ඊළඟට අහනවා එහෙම අහනවා නම් යමෙක් ඔය වගේ ප්‍රශ්නයක් අහනවා නම් යමෙක් කොහොමද ඒක කරන්න ඕන මොකක් හේතු කරගෙන මොනවා ප්‍රත්‍ය කරගෙන මේ විඥානයේ නැමැති ආහාරය උපදිනවාද කියලා අහන එකයි ප්‍රශ්නය කියලා. කෙනෙක් පුද්ගලයෙක් සත්වයෙක් නෙවෙයි මේ විඥානයේ නැමැති ආහාරය ගන්නෙ. විඥානයේ නැමැති ආහාරය සකස් වෙන්නේ මොකක් හේතු කරගෙනද කියන ප්‍රශ්නය ඇහුවොත් ඒ ප්‍රශ්නෙට උත්තරයක් තියනවා කියලා. ඇයි එහෙම කියන්නේ? යම් කෙනෙක් මේ ආහාරය විඳිනවා කියලා කිව්වොත් සත්වයෙක් පුද්ගලයෙක් ඉන්න බවට ආත්මයක් තියෙන බවට තමයි පිළිගැනීමට එන්නේ. යම් කෙනෙක් මේ ආහාරය ගන්නෙ නැහැ කිව්වොත් පුද්ගලයෙක් නෑ ඒ නිසා ආහාර නෑ කිව්වොත් උච්ඡේද දෘෂ්ටියට වැටිලා ඒත් අන්තයකට ගමන් කරනවා. දැන් මේ ශරීරය නැත්තම් මේ මිනිසයා කියන ශරීරය සකස් වුනේ හේතු මුල් කරගෙන හේතු ප්‍රත්‍යයෙන් සකස් වුනේ. හේතු ප්‍රත්‍යයෙන් සකස් වුණු මේ ජීවිතයට ලැබෙන ආහාරය හේතු ප්‍රත්‍ය නිසාම සකස් වෙච්ච එකක්. ඒ නිසා මේ ආහාරය හේතුවක් ඇතුවම තමයි සකස් වෙන්නේ. මේ සත්වයා කියන කෙනත් හේතුවක් ඇතුවම සකස් වුණු කෙනෙක්. ඒ නිසා ආහාරය නැති වෙනකොටම මොකද වෙන්නේ? සත්වයා කියන කෙනත් නැති වෙලා යනවා. සත්වයා කියන කෙනා නැති වෙනකොටම ආහාරයත් නැති වෙලා යනවා. දැන් මනුෂ්‍ය කියන ඝනයේ ඉපදුණු නිසා නේද මිනිස්සු කන ආහාර අපිට ඕන කරන්නේ. මිනිස් ඝනයේ ඉපදුනේ නැත්තම් මිනිස්සු කන ආහාර අපිට හොයන්න ඕන වෙනවද? අපි බල්ලෙක් බලලෙක් වෙලා ඉපදිලා හිටියනම් අපිට මිනිස්සු කන ආහාර ගැන වහන්සි වෙන්න දෙයක් නැහැ. දෙවියෙක් වෙලා ඉපදිලා හිටියනම් මිනිස්සු කන ආහාර ගැන වහන්සි වෙන්න දෙයක් නැහැ. එතකොට හොයන්නේ ඒකට ගැලපෙන ආහාර. එතකොට අපි මේ ආහාරය ලැබෙන්නේ ඉපදුණු නිසා. ඉපදෙන්නේ ආහාරය නිසා. ඉපදීම නැති කරොත් ආහාරය නැති වෙනවා. ආහාරය නැති කරොත් ඉපදීම නැති වෙනවා. ඕකයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව. ඒතර කෙනෙක් කනවා කෙනෙක් සකස් කරනවා කියපු ගමන් වෙන්නේ අයින් කරන්න බැරි තත්වයට කාරණාව සකස් වෙනවා. කෙනෙක් කනවා කිව්වොත් ඒතර හේතුවකින් හදපු එකක් වෙන්නේ නැහැ. කෙනෙක් ආහාරයෙන් යැපෙනවා කිව්වොත් හේතුවකින් සකස් කරපු එකක් බවට පත් වෙන්නේ නැහැ. එතකොට මේක නැති කරන්න බැරි දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා ආහාරය නැති කරන්න පුළුවන් ඇයි? හේතුවකින් සකස් වෙන නිසා. අපිට භවය නැති කරන්න පුළුවන් වෙන්නේ ඇයි? ආහාරය නැති කරන්න පුළුවන්කම තියෙන නිසා. එතකොට අපි සංසාර ගමන කරනවා කියන්නේ මොකද්ද? මේ ආහාර උපද්දවනවා ඊළඟට ආහාර සමුදය කරගෙන ඒ ඒ ಜಾති හදා ගන්නවා. විවිධ ಜಾති හදා ගන්නවා. ඒ ඒ જાතියට ගැලපෙන ආහාරත් හදා ගන්නවා. ආහාර නැති කරනවා කියන්නේ ඒ ඒ જાතිත් නැති වෙනවා. ඒ ඒ જાති නැති වෙනවා කියන්නේ ආහාරයද අවසන් වෙනවා. මේ විදිහේ දේශනාවක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට කොහොමද දේශනා කරන්නේ? විඥාණය නැමැති ආහාරය හේතුවක් නිසා සකස් වුණු එකක්. මොකද්ද විඥානයේ නැමැති ආහාරය සකස් වෙන්න හේතුව? සංස්කාරනේ. සංස්කාර හැදුනේ අවිද්‍යාව නිසා. එතකොට විඥානය නිසා නාම රූප සකස් වෙනවා. විඥානාහාරය කරන් නාම රූප ගොඩනගෙනවා. නාම රූප නිසා ආයතන හය ගොඩනගෙනවා. මේ විදිහට මේ එකක් හේතු කරගෙන තව එකක් ඇති වෙනවා කියන කාරණාව දේශනා කරනවා මිසක අසවලා කරනවා අසවල් කෙනා කරනවා දෙයක් කරනවා කියන ධර්මයක් දේශනා කරන්නේ නැහැ. මනසේ මේ අසවල් ආහාරයයි කියන චිත්‍රය උපන්නේ නැත්තම් ඒක බාහිරට දැම්මේ නැත්තම් අපි ඒක ආහාරයක් විදියට ගන්නවද? මනසේ ඒ චිත්‍රය ඇඳපු නිසා බාහිර මේක ආහාරයක් කියලා ගිහින් දාලා පිළිගත්තු නිසා අපි ඒක ආහාරයක් කොට ගන්නවා. ඊළඟ අනිත් පැත්තට මේවා ආහාර නෙවෙයි කියලා මනසේ ඇඳගත්තු චිත්‍රයක් තියෙනවා. ඒ චිත්‍රය ගිහිල්ලා ආහාර වශයෙන් නොගන්නා ඒවට ගිහින් දාපු ගමන් වෙන්නේ ඒවා ආහාර නෙවෙයි කියලා ආයෙත් අපි එකක් හදාගන්නවා. දැන් එතකොට ඒක ආහාරය කියලා හෝ ආහාරය නෙමෙයි කියලා අපි ගත්තේ මනසේ ඇඳපු කාරණාව නිසා නේද? මනසේ ඔය කාරණාව ඇඳේ නැත්තම් බාහිර තියෙන දේ ආහාරය කියලා හෝ ආහාරය නෙමෙයි කියලා ගන්නවද අපි? ගන්නෙ නැහැ. මනසේ ඇඳුණු චිත්‍රය ගිහිල්ලා බාහිරට දැම්මේ නැත්තම් මේක ආහාරය කියලාවත් මේක ආහාරය නෙමෙයි කියලාවත් නැවත අපිට දැනීම් සපද්ධතියක් හැදෙන්නේ නැහැ. ඒ හැදුනේ නැත්තම් දැනීමක් ස්පර්ශ වෙන්න දෙයක් තියනවද? ස්පර්ශ වුණේ නැත්තම් විඳින්න දෙයක් තියනවද? විඳින්න දෙයක් නැතිනම් තණ්හා කරන්න දෙයක් තියනවද? තණ්හා කරන්න දෙයක් නැත්තම් උපාදාන කරන්න දෙයක් තියනවද? උපාදාන කරන්න දෙයක් නැත්තම් භවයක් තියනවද? භවයක් නැත්තම් ජාතියක් තියනවද? ජාතිය නැත්තම් ජරාව තියනවද? ව්‍යාධිය, මරණය, ශෝකය, පරිදේවේ, දුක් දුම්නස් තියනවද? කිසිවක් හම්බ වෙන්නේ නැහැ. දැන් අපි කතා කළේ ආහාර සමුදය ගැන මේ අවසානෙට කියාගෙන ගිය ආහාර නිරෝධය වෙන පැත්ත. අපි ඒකේ තවදුරටත් කාරණා ටිකක් සාකච්ඡා කරන්න ඕන නිසා තව සූත්‍රයක් උපමා කර ගන්නවා. අපි කතා කළේ ආහාරය හැදෙන විදිහ. ආහාරය හැදෙන විදිහ ඒ විදිහට දැනගන්න දැන් අපි ආහාර නිරෝධය කරන්නේ කොහොමද කියලා ටිකක් සාකච්ඡා කරගත්තාම මේ ඇත්තන්ට පැහැදිලි වෙයි අපි කොහොමද මේ ආහාරය නිරුද්ධ කරගෙන ආහාරය තුල විඥාණය පිහිටන්නේ නැති විදියට පරිස්සම් වෙන්නේ කොහොමද කියලා. දැන් මේ හැම කාරණාවකම අපිට ගැටලුව හැදෙන්නේ මනසේ නිර්මාණය කරන ඒ චිත්‍රයට ගැළපෙනවාය කියලා හිතන බාහිර වස්තුවකට ගිහිල්ලා හෙවත් සතර මහා ධාතුවකට මේ චිත්‍රය දාලා එතන අපි ගොඩනගනවා දැනීම කියන එක හෙවත් විඥානය කියන එක විඥානය හැකන්නාසේ දිව ශරීරය හරහා ගොඩනගනකොටම විඥානය ගොඩනැගෙන සැනින් ස්පර්ශය කියන එක ගොඩනගෙනවාමයි එතකොට මේ Nirodha කියලා කියන්නේ මොකද්ද? දැන් බලන්න නැවත මේ චිත්‍රය ගිහිල්ලා බාහිර ඒ සතර මහා ධාතු සම්බන්ධතාවයට දැම්මහම ඒ බාහිර තියෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ටිකට තමයි කියන්නේ විඥානට්ඨಿತಿ කියලා. විඥානට්ඨಿತಿ කියන්නේ විඥාණය බසින තැන විඥාණය පදිංචි වෙන තැන විඥාණය හිටින තැන හිතිය දැන් අපි බාහිර රූපයට නැත්තම් බාහිර සතර මහා ධාතුන්ගෙන් සකස් වෙන රූපයට මනසේ ඇඳෙන රූපය ගිහිල්ලා ඔබ්බවනවා විඥාණය එතන පදිංචි කරනවා පදිංචි කරාම ඊට අනුව ගැලපෙන ස්පර්ශය හැමතිස්සෙම අපිට ඒක සමුදය. නිරෝධය වෙන්නේ කොහොමද? මේ මනසේ අඳින චිත්‍රය බාහිර සතර මහා ධාතුන්ගේ සකස් වෙන ඒ රූප ස්වභාවයට ගෙහිල්ලා නොදෑමෙන් තමයි විඥාණය එතන නොපිහිටා තියෙන්නේ. විඥාණය එතන පිහිටන්නේ නැහැ. හැමතිස්සෙම මෙහෙන් එහාට දීම නිසා තමයි ගැටලුව හදලා දෙන්නේ අපි. හොඳට බලන්නකෝ බාහිර තියෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මේ ඔක්කොම සතර මහා ධාතු මුල් කරගෙන සකස් වෙන දේවල්. ඒ බාහිරින් සකස් වෙන සතර මහා ධාතුව කියන එක අපි දන්නේ නැත්තම් මනසේ ඇඳෙනවා ඇහැට ඇහැ තියෙන නිසා රූප තියෙනවාය කියන ස්වභාවයක්. එතකොට මේ මොකද වෙන්නේ? මනසේ අඳින රූප සටහනට අනුව බාහිරින් සතර මහා ධාතු සම්බන්ධතාවය හදාගන්න. අපි කලිනොත් කතා කළා දැන් මේ ගේ කියන එක මෙතන හැදිලා තියෙන්නේ නිර්මාණ ශිල්පියාගේ මනස ඇඳුණු චිත්‍රයට අනුව. ඒ චිත්‍රය මනස ඇඳුණු එකට අනුව මේ හදාගත්තු එකට අපි ගෙයක් කියන නම දාගෙන දැන් තියාගෙන ඉන්නවා. ඒ වගේ මනසේ අඳින ඒ සටහනට බාහිර තියෙන සතර මහා ධාතුනේ ඔය බාත් ව්‍යංජනාදිය කියන්නේ ඒ ටිකට අපි රූප සටහනක් ගිහිල්ලා බස්සනවා මේක තමයි මේ අසවල් දේ අසවල් දේ කිය කිය හැදෙන්නේ ඒ නිසානේ ඒ කියන්නේ අපි දැන් එතෙන්ට දැනීම දාලානේ තියෙන. ඒකට අසවල් මේක පරිප්පු කියනකොට ආ පරිප්පු කියලා දැනගන්නේ මොකක් නිසාද? මේක පරිප්පුයි කියන සංඥාව අරන් ගිහිල්ලා එතෙන්ට ඒ රූප සටහනට සම්බන්ධ කරාම මේක පරිප්පුයි කියලා දැනගත්තානේ. දැනගෙන ස්පර්ශය සකස් කරගත්තා. එහෙම හදාගත්තු එක දැන් අපි කරේ බාහිරට ගිහිල්ලා ඇතුලෙන් හදන් බාහිරට ගිහිල්ලා දාපු එක නේද මේ හැම අවස්ථාවකම එන. බාහිරට අරගෙන යනවා. දැන් කවුරු හරි එහා පැත්තේ හයියෙන් කෑ ගහනවා. කෑ ගහනකොට මේක සැරේට අන්න කවුද කෑ ගහනවා කියන එකට මනස යනවටක් ගාලානේ. කොයි හරහාද යන්නේ? කන හරහා. එතකොට ශබ්දය කියන එකට කන උපදිනවා. එතකොටම ටක් ගාලා ශබ්දයක් කියන රූපය ඇඳගෙන තියෙන්නේ වෙනකොට අපි මේක බොහොම එක්ස්පීරියන්ස්ඩ් අපිට ඒ කාරණාව. ඒතර අපි ඒක ගිහිලා ටක් ගාලා එළියට දානවා. කොහෙන්ද දැන් මේ ඇහෙන දිහාවට නේද යන්නේ අපි? කන හරහා ශබ්දය ඇහෙනවා කියන දිහාවට යන්නේ. අපි හැමතිස්සෙම ශබ්දය හොයාගෙන යන එක කරන්නේ නේ. ශබ්දයක් අපි එළියේ හොයාගෙන යනවනේ. ශබ්දයක් එළියේ හොයාගෙන යනවා. එළියේ හොයාගෙන යනකොට මොකද වෙන්නේ? එළියේ හොයන් යන්නේ මොකක් නිසාද? ඇතුලේ ඇඳගත්තු නිසා. ඇතුලේ ඇඳේ නැත්තම් එළියේ හම්බෙන්න විදිහක් නැහැ. ඇතුලේ ඇඳේ නැත්තම් එළියේ හම්බ වෙන්න විදිහක් නැහැ. අපි තුන් යකඩ කෑලි දෙකක් එකට ගහනවා කියලා. අපිට ඇහෙන්නේ මොකද්ද? යකඩ කෑලි දෙකක් එකට ගහනවා කියන චිත්‍රයක් අඳිනවනේ මෙහෙටක් ගාලා අපි. යකඩ කෑලි දෙකක් එකට ගහනවා කියන චිත්‍රයක් මනසේ ඇඳගෙන ඒක ගිහිල්ලා අපි අතන දානවා යකඩ දෙකක් හැප්පෙනවා ඒ චිත්‍රය අරන් ගිහින් එතනින් තියනවා. යකඩ දෙකක් හැප්පෙනවා කියලා. දැන් එතකොට ඒ ගිහිල්ලා දාපු එකට අනුව දැනීම ගන්නවා. එහෙනම් යකඩ දෙකක් හැප්පිලා තමයි මේ ශබ්දයක් ආවේ කියලා. කොහෙන්ද දැන් මේ ශබ්දය උපන්නේ එතකොට? හිත ඇතුලේ තමයි ශබ්දය උපන්නේ අර ඇඳගත්තු චිත්‍රයට නිසා චිත්‍රය අනුව ඒක තමයි දැන් ගිහිල්ලා දැම්මේ මේක තමයි මේ සද්දය ආවේ කියලා. දැන් මේ ඇතුලේනේ සද්දය ඇඳෙන්නේ. ඒ ඇඳෙන ශබ්දය පුළුවන් අපිට ආයෙත් යකඩ කෑලි දෙකට යවන්න. ඒ ශබ්දේ යකඩ කෑලි දෙකට යවන්න පුළුවන් ආයෙත්. ගියොත් ඒ මුලින් ආපු එක නිර්මාණය වෙයිද එතන? එහෙම වෙන්න විදිහක් නැහැ. ඇයි? මේක ඇඳුනේ කොහෙද? හිතේ. හිතේ ඇඳුනේ යකඩ කෑල්ලෙන් ආවනම් ශබ්දය ආපු සද්දේ ආයෙත් අපිට යවන්න පුළුවන්කම තියෙනවා. යකඩ කෑලි දෙකට සද්ද සම්බන්ධ කරන්න බෑනේ අපිට ආයෙත්. ඇයි ඒක ඇඳගත්තේ හිතේනේ. හිතනේ ගිහිල්ලා කිව්වේ මේ යකඩයි මේක හැපිච්ච නිසායි සද්දයක් ආවේ කියලා. එහෙම එතනින් ඒ shabdය උපන්නා නම් ඒකනම් කනට ආවේ. එහෙනම් මොකද වෙන්න ඕන? මේ දැන් ශබ්දය එහෙනම් ආපස්සට යවල යකඩ කෑලි දෙකට සම්බන්ධ කරන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ අපිට. එහෙම සම්බන්ධ වෙනවද? එහෙම සම්බන්ධ වීමක් හැදෙන්නේ නැහැ. එතකොට අපි හැමතිස්සෙම කරන්නේ මෙහෙන් ඇඳලා හදලා ගිහිල්ලා එහෙ තියනවා. තියලා ඒකට අනුව නැවත අපි සංස්කාර ගොඩනගනවා. ඒක තමයි හැමතිස්සෙම ස්වභාවය වෙන්නේ අපේ. ඒක තේරුම් ගන්න තව තැනක් චුට්ටක් විතර මේක අමාරුයි කාරණාව. ඒක සැරේට හිතා ගන්න බෑ. ඕක හිතලා බලලා තමයි තීන්දුව කරගන්න වෙන්නේ. බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනාවක් කරනවා. නේතේ කාමායානි චිත්‍රානි ලෝකේ. කාමය කියන එක ලෝකේ කොහෙවත් නැහැ. මොනවද කාමය කියන්නේ? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන කාම පහ. එතකොට හොඳයි නරකයි කියන කැමැත්ත අකමැත්ත උපන්නේ කොහෙද? එතකොට ඒ කැමැත්ත අකමැත්ත උපදින්න හේතුණු බාහිර වස්තුවක්නේ අපි අල්ලගෙන කැමැති අකමැති කියන්නේ. ඒ බාහිර වස්තුව කැමැති අකමැති විදියට අපි ගත්තොත් බාහිර වස්තුවේද මේ කැමැත්ත තියෙන්නේ. බාහිර වස්තුව අරමුණු කරන්නේ අපේ ඇහැනම්. අපේ කන නම් අපේ දිව නම් නහය නම් ශරීරය නම් ඒ බාහිර වස්තුව අරමුණු කරපු නිසා තමයි අපිට කැමැත්ත අකමැත්ත කියන එක ඉපදුනේ. බාහිර වස්තුව තුල කාමය නැහැ කියන එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. බාහිර දෙයට කැමැත්ත හෝ අකමැත්ත ඉපදුනේ මනස තුල, තමන් තුල. නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ කාමය කියන එක බාහිර ලෝකෙ කොහෙවත් නැහැ. මොකද්ද තියෙන තැන එහෙනම්? සංකප්පරාගෝ පුරිසස්ස කාම. සංකල්පනාව තමයි මේ පුරුෂයාගේ හිතේ අඳින සංකල්පනාව තමයි කාමය බවට පත් වෙන්නේ. දැන් එතකොට ආයෙ බලන්න බාහිරින් යකඩ කෑලි දෙකක් එකට හප්පනවායි කියන කැමැත්ත මේ සද්දයට අපි නිර්මාණයක් දෙනවා මෙන්න යකඩ දෙකක් එකට හැප්පෙනවා කියලා. ඒකයි මම කිව්වේ ශබ්දය ආපස්සට යවන. ශබ්දේනේ දැන් කාමය වෙන්නේ නේද? ශබ්ද කාම, රූප කාම එහෙමනේ සම්බන්ධ වෙන්නේ අපිට. රූපය නිසා කාමය උපදිනවා. ශබ්දය නිසා කාමය උපදිනවා. දැන් ඇහැට පේන රූප නිසා කාමය උපදිනවා. කනට ඇහෙන ශබ්ද නිසා කාමය උපදිනවා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බාහිර ලෝකයේ කාමය කියලා එකක් නැහැ. බාහිර ලෝකයේ කාමය කියලා එකක් නැහැ. නමුත් අපිට හිතෙනවා නම් කාමය තියෙනවා කියලා බාහිර ලෝකයේ ඒ නිසා තමයි කියන්නේ අර ශබ්දය ආපස්සට යකඩ කෑල්ලට යවලා බලන්න. යකඩ කෑල්ලෙන් නම් ශබ්දය අපිට ආවේ. ආපස්සට ගියහම යකඩ කෑල්ල තුල ශබ්දය තියෙන්නේ ඕන. ඒ කියන්නේ කාමයේ එහි තියෙන්න ඕන. එහෙම තියෙන විදිහක් නැහැයි කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඇයි? සංකප්පයම රාගය වෙන නිසා. ඇති වෙන මනසේ ඇති වෙන සිතුවිලිම මනසම රාග බවට පමුණුවන නිසා තමයි කියන්නේ බාහිර ලෝකයේ කාමය නැහැ. මනසේ තමයි කාමය කියන එක තියෙන්නේ. දැන් ඔයත්ෝ විවිධ දේවල් තෝරනවනේ. අඹු සැමියන් විදියට තරුණ කාලේ ඔයත්තු හමු වෙනකොට මේ කෙනා හොඳයි නරකයි කියන තීන්දුවට ආවේ කොහෙන්ද? ඔය කවුරුත් බෝඩ් ගහගෙන හිටියද මම නරක කෙනෙක් මං හොඳ කෙනෙක් මගේ මේ ටික හොඳයි මේ ටික නරකයි කියලා එහෙම එකක් තිබුණාද? නෑ. අපිටනේ දැනුනේ මෙයා හොඳ කෙනෙක් මෙයා නරක කෙනෙක් මෙයා ගැළපෙන කෙනෙක් මෙයා මට හොඳයි කියන තැනට ආවේ කොහාටද? හිතටනේ එතකොට දැන් හැමතිස්සෙම අපි කියනෝනේ අසවලා හොඳ නෑ අසවලා හොඳයි. එතකොට හැමතිස්සෙම අපි කරේ මොකද? අහවලා මට බැන්න, අහවලා මට ගැහුවා, අහවලා නිසා මට මෙහෙම වුණා, අහවලා නිසා මම මෙහෙම කරා කියන තැනටනේ යන්නේ. එතකොට මේ අසවලා හොඳ නෑ කියන එක බාහිරින් දැකලාද අපි කියන්නේ හිතෙන් දැකලාද කියන්නේ? හිතේ ඇඳගත්තු චිත්‍රය නේද කියන්නේ අහවලා මේ වගේ කෙනෙක් කියන්නේ. විනිශ්චය තියෙන්නේ කොහෙද? හිතේ තියෙන්නේ. ඒ විනිශ්චය හිතේ තියෙන නිසා තමයි අපි කියන්නේ මෙයා හොඳ නැති කෙනෙක් කියලා. මෙයා හොඳ කෙනෙක් කියලා. ඒතර ඒ කෙනා බෝඩ් එකක් ගහගෙනත් නැත්තම් මම හොඳ කෙනෙක් හෝ නරක කෙනෙක් කියලා ඒ කෙනා පිළිබඳව හොඳ කියන නරක කෙනෙක් තීන්දුව වෙන්නේ කොහොමද? අපේ හිතේ. දැන් අපි මවා ගන්නව අසවලා හොඳ නෑ කියලා. ඉතින් එයා හිටගත්තත් අපිට වැරදියට පේනවා. වාඩි වෙලා හිටියත් ඒකෙත් ඇදයක් පේනවා. ඇයි? අපේ මනසේ තියෙන්නේ මොකද්ද? මෙයා හොඳ නැති කෙනෙක් කියන තැන මේ පිළිගැනීමක් චිත්‍රයක් තියෙනවා. හැමතිස්සෙම අපි කරන්නේ අපි තුල කාමය කියන එක ගොඩනගනවා. අපි තුලින් නිර්මාණය කරගන්නවා අපි මවා ගන්නවා එකක්. ඒකට අනුව ඊට පස්සේ තීන්දු තීරණ ගන්නවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ බාහිර ලෝකේ ඔය හොඳ නරක කියලා ඒවා කොහෙවත් නැහැ. කාමය කියලා එකක් නැහැ. බාහිර ලෝකේ තියෙන චිත්‍ර ගොඩක් විතරයි. බාහිර ලෝකේ තියෙන චිත්‍ර ගොඩක් විතරයි. අපේ මනසෙන් තමයි නිර්මාණය කරන්නේ මේ චිත්‍රය හොඳ එකක්, මේ චිත්‍රය නරක එකක් කියලා. අපි ගිහිල්ලා ඒ චිත්‍රය එතෙන්ට දානවා. මනසේ චිත්‍රයක් ඇඳ ගන්නවා ඒකට මේක ෆික්ස් කර ගන්නවා ගිහිල්ලා ඊට පස්සේ අපි තීන්දුවක් කරගන්නවා මේක හොඳ එකක් නරක එකක් කියලා. ඒ ගන්න ක්‍රියාවලිය තමයි කියන්නේ මේක ඇහැයි රූපයයි සම්බන්ධ වෙලා චක්කු විඥානය ඉපදිලා ඒක නිසා ස්පර්ශ වෙලා ස්පර්ශය නිසා වේදනාව වෙලා වේදනාව නිසා තණ්හාව වෙලා තණ්හාව නිසා උපාදාන වෙලා උපාදාන නිසා භවය වෙලා භවය නිසා ජාති වෙලා ජාති නිසා ජරා මරණ වෙනවා කියලා කියන්නේ මොකද්ද? මේ මේ චිත්‍රය ඇඳගෙන බාහිරට ගිහින් දාලා විඥාණය පිහිටුවලා ඒක නැවත අරගෙන කරන සෙල්ලමට කියනවා ජරා මරණ දුක හදනවාය කියලා. ඕක තමයි අපි හැමෝම එකතු වෙලා කරන්නේ. එතකොට හැමතිස්සෙම බාහිර ලෝකේ හොඳ හෝ නරක කියන එක තීන්දුව වෙන්නේ අපි මවන ස්වභාවය අනුව. අපි මැව්වේ නැත්තම් බාහිර ලෝකයේ හොඳක් හෝ නරකක් අපිට අහු වෙන්න පුළුවන්ද? අපි හිත තුල මවාගත්තේ නැත්තම් බාහිර තියෙන දේවල් හොඳයි හෝ නරකයි කියලා අපිට අහු වෙන්න පුළුවන්ද? දැන් ඔය කියන හොඳ බාහිර වස්තුවට යවලා බලන්නකො. ඔය කියන නරක බාහිර වස්තුවට යවලා බලන්න ඒක කොතනද ඒ වස්තුවේ තියෙන්නේ කියලා. ඒක හරියට දැන් අපි බාහිරින් අපි නිර්මාණය කරලා සකස් කරලා තියෙන වස්තු සමූහයකට මනසේ ඇඳගත්තු චිත්‍රයත් සම්බන්ධ කරගෙන මේ දාගත්තු වැඩපිළිවෙල තුලින්ම උපදවාගත්තු සංකල්පනා ලෝකයක් නැවත අපි දෙපැත්තට හුවමාරු කරලා ඒකම කරගහගෙන අපි යනවා. දැන් වාහනයක් ගත්තොත් වාහනේ කෑලිවල මොකේටද වාහනේ කියන්නේ? සුක්කානමද? රෝද හතරද? ඇන්ජිමද? එහෙම නැත්නම් චැසියද? වීදුරු ටිකද? යකඩ ඇන ටිකද? කෝකද වාහනේ කියන්නේ? ඔය ටික ඔක්කොම එකතු කරලා අමුණපු එකට අපි කියන වාහනයක් කියලා නේ. දැන් මේ උප්පත්තියක් මිනිස්සෙක්, සත්වයෙක්, බල්ලෙක්, බලලෙක්, නයෙක්, පොළඟෙක් දෙවියෙක් ප්‍රේතෙක් භූතෙක් බ්‍රහ්මයෙක් ගෙවල් දොරවල් ඉඩ කඩන් හරක බාන ගස්වැල් ඇලදොල ගංගා මේ කියන ඒවා ඔක්කොම දැන් එන මොකද වෙලා තියෙන්නේ? ප්‍රත්‍ය ගොඩක එකතුවකින් මවාපාන දෙයට අපි නමක් දීලා තියෙනවා. වාහනය කියන එකේ ඔක්කොම ටික ආම්පන් එකතු වුනහම වාහනය කියන සංඥාවනේ එන්නේ අපිට. කෙස්ලොම් නියදත් සම්මස් නහර ඇට ඇට මිදුළු ටික වෙන් කරාම කෙස් වලට මිනිස්සෙක් කියනවා. ලොම් වලට මිනිස්සෙක් කියනවා. ඒ හැමට බල්ලෙක් බලලෙක් හරි මිනිස්සෙක් හරි එහෙම කියන්නේ ඒ ටික ඔක්කොම එකට දාපු තැනට කියනවා මිනිස්සෙක් කියලා. තිරිසන් සතෙක් කියලා. මේ විදිහට අපි මේ රාශියක් වෙච්ච නිසා ගොඩක් එකතු වෙච්ච නිසා චිත්‍රයක් හැදිච්ච නිසා අපි කියනවා රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක් කියලා. බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සන උදාහරණයක් දේශනා කරනවා. දක්ෂ චිත්‍ර ශිල්පියෙක් විවිධ වර්ණයේ වර්ණ අරගෙන පුවරුවක අඳිනවා රූප සටහන. ඒ රූප සටහන යා අඳින්නේ අර පාට ටික මුල් කරගෙන කොහේ තියෙන දෙයක්ද මේ අඳින්නේ? හිතේ තියෙන මනසේ තියෙන ස්වභාවය තමයි අර සටහන් කරන්නේ. ඒ සටහන් කරනකොට මම මේ අඳින්නේ අසවලා කියන එකක් ගන්නවා. මේ අසවලාගේ රූපයයි කියලා ගන්නවා. මේ අසවලා තමයි මේ ඉන්නේ කියලා ගන්නවා. එතකොට දැන් අපි අසවලා කියන්නේ තින්තවල මොන පාටද? නිල් පාට, කොළ පාට, රතු පාට ওই ටිකට අහවලා කියලා අපි කියනවාද? ඔය ටික ඔක්කොම එකතු කරලා හදපු එක චිත්‍රයක් කියලා කියන අසවලාගේ චිත්‍රය කියන අපි ඒකට කියනවා අසවලාය කියලා. එතකොට මේ ඒ තහඩුව, ඒ බෝඩ් එක, ඒ පුවරුව, පාට වර්ග ඒ ටික ඔක්කොම මොනවද? සතර මහා ධාතු සහ ඒක ඇසුරු කරගෙන ඉන්න දේවල් ටික. ඊළඟට දැන් අපේ ශරීරය ගත්තහමත් කෙස් ලොම් නියදත් ඔය ටික ඔක්කොම වෙන් කරාම ඒකකටවත් අපි මිනිස්සු කියලා කියන්නේ නැහැනේ. හැබැයි ඒ ටික ඔක්කොම එකට දාලා එකතු කරාට පස්සේ අන සතර මහා ධාතු ටික හමු වෙච්ච තැනට අපි කියනවා මිනිස්සෙක් කියලා නේ. බල්ලෙක් බලලෙක් කියනවා, නායෙක් පොළඟෙක් කියනවා, දෙවියෙක් කියනවා. ඒ විදිහට නමක් දෙනවා. ওই ටික වෙන් වෙලා තියෙන තාක්කල් අපි එතෙන්ට එහෙම කියන්නේ. දැන් එතකොට අපි මෙහි මිනිස්සෙක් වෙලා උපන්නේ. අපි කතා කළා අතීත කර්මයක්, තණ්හාවත් දෙක මුල් කරගෙන අපි මෙහි උපන්න කියලානේ. එතකොට ඉන්ද්‍රිය පහ මුල් කරගෙන ඇති වුණු විඥානය ස්පර්ශය විඳීම් ආදී දේවල් එක්ක භවය උපාදාන උපාදාන භවය වෙලා ඊට පස්සේ ಜಾති හැදිනු එකනේ දැන් මේ සිද්ධ වෙලා තියෙන්නේ අපිට. එතකොට කලින් ජීවිතයක මේ සතර මහා ධාතු එකතු කළා මේ රූප සටහන හදා ගන්නගත් උත්සාහය නිසා නෙවෙයිද අපි මෙතන මේ ඉපදිලා තියෙන්නේ එතකොට. එහෙදි මෙතන මේක හදාගන්න ගත්තු අවිද්‍යාව සංස්කාර පදනම් කරගෙන දැන් අපිට මෙතන හම්බ වෙලා තියෙනවා නේ જાතියක් හම්බ වුණා. අපි ඒකට කිව්වේ මොකද්ද? මනුස්ස කියන නමකුත් දීලා තියෙනවා. එතකොට අපි මේ ඔක්කොම දැන් හැමෝම අපේ මනසේ තියෙන මේ ඉන්න ඔක්කොම කවුද? මිනිස්සු කියන චිත්‍රය තියෙනවානේ. මිනිස්සු කියන චිත්‍රයෙන් තමයි දැන් මේ බලන්නේ ඔක්කොම. ඒ වගේ බල්ලෝ බලලෝ හැදුනෙත් මේ ක්‍රමයට. එතකොට ඒගොල්ලන්ට අපි දෙන චිත්‍රය මොකද්ද? බලු බලල් කියන චිත්‍රය දෙනවා. දෙවියෝ කියන චිත්‍රය දෙනවා. බ්‍රහ්මියෝ කියන චිත්‍රය දෙනවා. ඒ හේතුප්‍රත්‍ය ගොඩක් එකතු වෙලා හැදිච්ච ක්‍රමවේදය නැත්නම් සතර මහා ධාතු ගොඩට අපි දෙන නම් ටික තමයි ඔය තියෙන්නේ. එතකොට ඕකයි ඔය සිද්ධිය. වෙන්නේ හැමතිස්සෙම මොකද? මනසේ අඳින චිත්‍රය අනුව බාහිරින් අපි එකතු කරනවා සතර මහා ධාතු ටික. දැන් අපි මෙහි හැදුනා කිව්වේ අම්මා තාත්තා නිසා සතර මහා ධාතු නිසා ආහාර නිසා නෙමෙයි සකස් වුනේ. එතකොට මෙතන මිනිස්සෙක් වෙලා උපදින්න ඕනයි කියන uppatti කර්මය අනුව නේද අපිට දැන් මේ ආහාර ටිකයි අම්මා තාත්තයි සතර මහා ධාතු ටිකයි හම්බ වෙලා තියෙන්නේ. අපි බල්ලෙක් බලලෙක් වෙලා උපදින්න ඕන කරන කර්ම හදාගෙන තිබුණා නම් එහෙම ඒ ඒ විදියට ඕන කරන සතර මහා ධාතු ටික ඊට පස්සේ ඒ අදාළ දේවල් ටික හදාගන්න. ඒක එදා ඒ මනසේ ඇඳගත්තු ස්වභාවය අනුව අද මෙතන හම්බ වෙලා තියෙනවා. දැන් මේ පුන පුනා කියන්නේ අද මෙතන අඳින ස්වභාවය අනුව මතුව ආය හම්බ වෙනවා කියන එකයි. මේ කියන්නේ මොකද දැන් අර පිළිමයක අච්චුවකට සිමෙන්ති හරි මොනවා හරි එබ්බුවහම මැටි දැම්මහම ඒ අච්චුවේ හැඩය ගන්නවනේ. එතකොට ඒක පිළිමය කියන නම එනවනේ. අපි දැන් මෙතන ඉඳන් ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ආයතන ටිකට අරගෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ඒවා අල්ලගෙන ඒ චිත්‍රය නිර්මාණය කරලා ඒ අච්චුවට ගැළපෙන විදියට වැඩ කරගෙන යනකොට ඒ අච්චුවට ඔබ්බවන දේවල් ටික කුසල් අකුසල් ආදී දේවල් ටිකට ගැළපෙන්න සංස්කාරයන්ට ගැළපෙන්න විඥාණයට ගැළපෙන අච්චුවෙන් එන නිර්මාණයක් ගිහිලා ආයතනක පිහිටනවා. එතන ඉඳන් ආයෙත් අච්චුව නඩත්තු කර මේ ඒ හදපු එක නඩත්තු කරගෙන යනවා. දැන් අච්චුව ගැන අමතකයි අපිටනේ. අවිද්‍යාව අමතකයි. සංස්කාර අමතකයි. විඥානය අමතකයි. හැදිලා තියෙන්නේ කවුද? මම. අම්මා තාත්තා දූ දරුවෝ දෙමව්පියෝ හරක බාන ගේ දොර ඒව නේද තියෙන්නේ අපි ලෝකෙ තුල. එතකොට අපිට අවිද්‍යාවෙන් හැදුණු බව මතක නැහැ. සංස්කාර නිසා හැදුණු බව මතක නැහැ. විඥානීය නිසා හැදුණු බව මතක නැහැ. මේ භවය හැදිලා තියෙන්නේ කියලා මතක නැහැ. මේ කාම භවයේ ඉන්නේ කියලා මතක නැහැ. මේක සසර දුක කියලා දන්නේ නැහැ. මේකෙන් දුක හදනවා කියලා දන්නේ නැහැ. ඒ නිසා දුක නැති කරන්න කොහොමවත් අපි දන්නේ නැහැ කියන තැනට වැටෙනවා. මොකද වෙන්නේ අර අච්චුවට මේ දේවල් ඔබ්බලා ගිහිල්ලා තව තැනක ආයෙ පිහිටවනවා ආයෙත්. දැන් මේ දෙපැත්තට චිත්‍ර නිර්මාණය කර කර යන්නේක නවත්තන එකට තමයි නිවන් දකින්නයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. දැන් බලන්න මේ විදිහට අපි මේ යන ගමනේ ඔය බාහිර ලෝකයේ කාමය නෑ මනස තුල තමයි පුරුෂයාගේ සංකල්පනා సంతානය තුල තමයි සංකල්පනා තුල තමයි මේ කාමයේ තියෙන්නේ කියලා දේශනා කරන බුදුජානක දේශනා කරනවා තිට්ඨංති తත්‍රේව තතේව ලෝකෝ. ඔය බාහිර තියෙන චිත්‍ර ටිකට මොකද කරන්න කියන්නේ? ඔහෙ තිබ්බාවේ කියන පැත්තක. බාහිර තියෙන චිත්‍ර ටික ඔක්කොම පැත්තක තිබුණාවේ කියන හේතුව තමයි බාහිර චිත්‍රවලට අපේ හිතේ තියෙන චිත්‍රය ගිහිල්ලා දැම්මහම අපි මොකද්ද දානවා කියන්නේ විඥාණය පිහිටෙව්වා කියන එක. බාහිර ලෝකේ චිත්‍ර ටික ඔහෙ තියෙන්න දෙන්න කිව්වේ මොකද ගිහිල්ලා ඒක අල්ලන්න එපා කියන එකයි විඥානය පිහිටවන්න එපා කියන එකයි විඥානය පිහිටුවේ නැති වුනහම ස්පර්ශ වෙන දෙයක් ඊළඟට කියනවා අතෙත්ත දීරා විනයන්ති ඡන්දක් පඬිත නුවණැත්ත මොකද කරන්නේ බාහිර ලෝකේ පැත්තක තියෙන්න දීලා බාහිර ලෝකේ අල්ලන්නේ නැතුව බාහිර ලෝකය හොඳයි හෝ නරකයි කියලා ඇති වෙන సంతානය තුලනේ හිතනේ. ඒ හිත තුල ඇති වෙන කැමැත්තනේ. අන්න ඒ කැමැත්ත විනයන්ති ඡන්දං ඇති වෙන කැමැත්ත ඉවත් කරනවා. ඇති වෙන කැමැත්ත කියන්නේ මොකද්ද? මනස තුල අසවල් දේ කියලා නිර්මාණය කරගත්තු චිත්‍රය බාහිරට ගිහිල්ලා නොදා ඇතුළෙම තියාගෙන එතනින්ම අවුල ඉවර කළා දානවා. බාහිරට විඥාණය ගෙනියන්නේ නැතුව ගෙනහිල්ලා දැම්මොත් අවුලක් වෙනවයි කියන්න පඬිතය දන්නවා. ඒ නිසා තමයි ගෙනියන්න එපා කියන්නේ. තව කතාවක් තියෙනවනේ චිත්තගෘහපතිතුමා සම්බන්ධ කරගත්තු ස්වාමීන් වහන්සේලා පිරිසකගෙන් අහනවා ස්වාමීනි මේ කළු ගොනෙකුයි සුදු ගොනෙකුයි ලණුවකින් බැඳලා ඉන්නවා ඔබ වහන්සේලා මොකද හිතන්නේ කළු ගොනා සුදු ගොනාට බැඳිලාද සුදු ගොනා කළු ගොනාට බැඳිලාද කියලා අහනවා කළු ගොනෙකුයි සුදු ගොනෙකුයි එක ලණුවකින් දෙකොනේ බැඳලා ඉන්නවා. ඒක තමයි කාරණා. ඊට පස්සේ අහනවා දැන් මේ කළු ගොනාට සුදු ගොනා බැඳලාද සුදු ගොනාට කළු ගොනා බැඳලාද කියලා අහනවා. මොකද වෙලා තියෙන්නේ? කළු ගොනාට සුදු ගොනා බැඳලාද සුදු ගොනාට කළු ගොනා බැඳලාද? කළු ගොනාට සුදු ගොනා බැඳලත් නැහැ සුදුගනාට කළුගනා බැඳලත් නෑ දෙන්නම ලනුවකින් බැඳලා ඉන්නවා. ඒකයි කාරණාව. එතකොට දැන් ඒක දැන් එහෙමම සම්බන්ධ කරගන්න අපිට දැන් ඔන්න මනසේ චිත්‍රයක් අඳිනවා. ඒ ඇඳගත්තු චිත්‍රයට අනුව හැඩ කරගත්තු සතර මහා ධාතු කොටට ගිහිල්ලා මේ සම්බන්ධතාවය හදනවා. හදපු ගමන් දැන් ගොනු දෙන්නේ දෙපැත්තේ ඉන්නවා. මේ පැත්තෙන් ඉන්න එක ගොනෙක් අර පැත්තෙන් ඉන්නවා අනිත් ගොනා ලණුවක් තියනවා. මොකද්ද ලණුව? ඇඳගත්තු චිත්‍රය. ඇඳගත්තු චිත්‍රය ලණුව. ඊට පස්සේ ගිහිල්ලා දැන් මේ ලණුව අරකට සම්බන්ධ කරලා තියන් ඉනෝ ගිහිල්ලා විඥානය දාගන්නවා ඒ බාහිර ගොනාට නැත්තම් චිත්‍රයට. දාගෙන එලා ඒ දෙක අතර දෙන් ගැට ගැහිල්ලක් හදනවා. හදලන්න ස්පර්ශයට අහු වෙනවා. ඊට පස්සේ වේදනාවට අහු වෙනවා. ඒ විදිහට යනවා. දැන් මොකද්ද මේ අතෙත්ත දීරා විනයං චිතං ඡන්දං පඬිතයා මොකද කරන්නේ ඡන්දය දුරු කරනවා ඡන්දය නැති කරනවා කැමැත්ත නැති කරනවා බා ඒකයි බුදුහාර දේශනා කරන්නේ බාහිර ලෝකෙ තියෙන තැනක තිබ්බායි පඬිතයෝ කරන්නේ මොකද ඒ දෙක අතර ඇති වෙන ලනුව ලිහනවා මොකද්ද ලනුව මේ විඥාණය ගොඩනගෙන එක නවත්තනවා එතෙන්ට ගිහිල්ලා බහින එක නවත්තනවා අපි ලංකාවේ ඉඳලා කැනඩාවට එන්න ඕනයි කියලා ගුවන හරහා මෙහෙට ඇවිල්ලා මෙහෙ බැහැපු නිසා ලණුවක් ගැට ගැහුණා වගේ වැඩක් වෙලා නැද්ද අපිට? එතකොට බලන්න එහේ ලංකාව කියන කොන තියාගෙන ඉතුරු කොන මෙහෙ ගැට ගහලා තියන් ඉන්නවනේ. ඒ නිසා මොකද වෙන්නේ මෙහෙ ඉන්නකොට ටික දවසක් ටික කාලයක් ලංකාව කියන කොන මතක් වෙලා ආපහු එහේ යනවනේ. එහේ ගිහිලා ටික දවසක් ඉඳලා ආයි ලණුව දිගේ ආයෙ මෙහෙට එනවා. ඔය ලණුව දිගේ ඇවිදින එක නෙමෙයිද අපි කරන්නේ? ලංකාව මතක් වෙනවා කියන්නේ ලංකාවට ගිහිලා විඥානේ දානවා කියන එක නෙමෙයිද ලංකාවක් නිර්මාණය කළේ ඒ පැත්තක් හදනවා. කැනඩාවක් හැදුවා හේ ඉඳලා. දැන් දෙපැත්තට මේක ගමන් කරන එක නේද කරන්නේ. එහෙනම් ඔන්න ඔය ලනුව ලිහඬ කියලා කියනවා. ලනුව ලිහුවාම ලංකාව ඉතුරු වෙන්නෙත් නැහැ. කැනඩාව ඉතුරු වෙන්නෙත් නැහැ. ලනුව ලිහුවාම කළුගොනෙක් ඉතුරු වෙන්නෙත් නැහැ. සුදුගණෙක් ඉතුරු වෙන්නෙත් නෑ. ප්‍රශ්නේ තියෙන්නේ කොතනද? කළුගණාගේද සුදුගණාගේද ලණුවේද? ලණුවේ. කටුකුරුන්දි ඥානানন্দ ස්වාමීන් වහන්සේ බොහොම ලස්සන උදාහරණයක් දෙන ඔය කාරණාවට. කාට හරි කඹයක් අඹරන්න ඕන වුණාම ලනු ටිකක් අරගෙන ලනු කීපයක්නේ කඹයක් වෙන්නේ. කෙඳි ටිකක් ලනුවක් වෙනවා, ලනු ගොඩක් කඹයක් වෙනවානේ. එතකොට කඹයක් අඹරන්න ඕන කෙනෙක් ලනු පොටවල් කිහිපයක් අරගෙන දෙන්නෙක් දෙපැත්තෙන් අල්ලන හොඳට ගන්න මේ උදාහරණය. දෙන්නෙක් දෙපැත්තෙන් අල්ලනවා ලනුපටවල් ටිකේ. අරගෙන දෙන්නම එකම පැත්තට කරකවනවා. දෙන්නම දෙපැත්තට කරකෙව්වොත් තමයි කඹේ ඇඹරෙන්නේ. දෙන්නම එක පැත්තට කරකවනවා. එක පැත්තට කරකවනකොට කඹේ හැදෙන්නේ නැහැ. කවුරු හරි ඇවිල්ලා මෙදින් අල්ලනවා මේ දෙන කරකෝ කරකෝ ඉන්න වෙලාවෙම. මොකද වෙන්නේ? කඹේ හැදෙන්න පටන් ගන්නවා. අරගොල් දෙන්නම දෙකොනින්දම් කරන්නේ එක පැත්තට අඹරන එක. කෙනෙක් තුන්වෙනි කෙනෙක් ඇවිල්ලා මැදින් අල්ලනවා අඹරන එකේ. එතකොට මොකද වෙන්නේ? කඹේ ගෙතෙන්න පටන් ගන්නවා. එයා දැන් අතාරිනවා මැදි. මොකද වෙන්නේ? කඹේ ලිහෙනවා. මේක එක පැත්තට අඹරන එකේ කිසි ප්‍රශ්නයක් නැහැ. දෙපැත්තට ඇඹරුවොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට දැන් බලන්න හොඳට අභ්‍යන්තරයේ හදන සංකල්පය නැමැති රූපයත් බාහිර සතර මහා ධාතු නැමැති රූපයත් කළුගොණයි සුදුගොණයි කියලා ගත්තොත් ඒ දෙන්න දෙපැත්තේ ඉන්න තාක්කල් දෙපැත්තේ ඉන්න තාක්කල් ඒ දෙන්න කඹයක් ඇඹරෙනවද මැදට එක්කෙනෙක් ආපු ගමම්ම නේද මේ කඹේ ඇඹරෙන්නේ මොකද්ද මේ මැදට එන එක්කෙනා කවුද? විඥාණය කියන එක්කෙනා බැහැගත්තු ගමන් කඹවරන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? මේ මේ හිටින එක කඹයට ගිහිල්ලා නැත්නම් මේ කළුගොනාගේ පැත්තේ ඉඳන් සුදුගොනාගේ පැත්තට ගිහිල්ලා චිත්‍රය දාන එක නවත්තන්න කියන එක තමයි කියන්නේ. ඒ දෙන්න අතර තියෙන ලනුව එඹරෙන්න පටන් ගන්න එතකොට. එතකොට කළුගොනාට කළුගොනාගේ පාඩුවේ ඉන්න දීලා සුදුගොනාට සුදුගොනාගේ පාඩුවේ ඉන්න දුන්නොත් දෙන්නා බැඳිලා දෙපැත්තට ඇදිල්ලක් හැදිලා කඹ ඇඹරෙන්නේ නෑ කියන එක තමයි උගන්වන්නේ. මැදින් අල්ලපු තාක්කල් අල්ලන් ඉන්න තාක්කල් කඹේ ඇඹරෙන එක නවතින්නේ නැහැ. ඒ කියන්නේ ජරා මරණ හැදෙන එක නවතින්නේ නැහැයි කියන එක තමයි කියන්නේ. එතකොට තේරුම් ගන්න මේක තමයි මේ අපි කාටත් සිද්ධ වෙමින් යන ක්‍රියාවලිය. එතකොට දෙපැත්තේ කඹේ දෙපැත්තේ තියෙන කඹේ දෙන්න එක පැත්තට අඹරනවා කියන එකෙන් අදහස් කරන්නේ සතර මහා ධාතු රූපේ හේතියෙන් දෙනවා හිතේ මවන රූප ස්වභාවය එතනින් අතහරිනවා මේ රූපෙ ගිහිල්ලා අර සතර මහා ධාතු වලට සම්බන්ධ කරන්නේ නැතුව ඉන්නවා. එහෙන් මෙහෙට එන්න විදිහක් නැහනේ කොහොමවත්. ඇයි? මහා හත්තිපදෝපම සූත්‍රයේ හරි ලස්සනට උපමා කරනවා එක. ඇහැ තියෙනවා. බාහිර රූපයක් තියෙනවා. බාහිර රූපය ඇහැ හමුවට එන්නේ නැති තාක්කල් අරක රූපයක් කියන එකක් දැනෙනවද? ඒ කියන්නේ සතර මහා ධාතු එහෙ තියෙනවා. අපි මෙහෙ අපේ ඉන්ද්‍රිය පද්ධතිය පැත්තක තියෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ඒවා සතර මහා ධාතු වලින් සම්බන්ධ වෙන ඒවා බාහිර ලෝකයේ ඒ තැන්වල තියෙනවා. අපි මෙහෙන් මේ දොරවල් ටික පරිස්සම් කරගත්තොත් බාහිර ලෝකයේ අල්ලලා අපි තුල ගොඩනගෙන ස්වභාවය නිෂ්ප්‍රභ වෙනව නේද? දුර්වල වෙනව නැති වෙනව. දැන් ඒක දුර්වල කරන්න තියෙන වැඩපිළිවෙල මොකද්ද? සතර සතිපට්ඨාන. සතර සතිපට්ඨානය වඩන්න කිව්වේ ඔය කළු ගොණයි සුදු ගොණයි අතර තියෙන ලනුව අයින් කරගන්න සතිපට්ඨානය වඩන්න කිව්වා. කායानुපස්සනා වේදනානුපස්සනා වඩනකොට වෙන්නේ මොකද? අර ලනුව ටික ටික ලිහෙනවා. ඒකයි කරන්න තියෙන්නේ. ඒ නිසාම දේශනා කරා බාහිර ලෝකයේ කාමය නෑ. සංකල්පනා තමයි කාමය කියන්නේ. බාහිර ලෝකේ චිත්‍ර ඔහේ තියෙන තැනක තිබුණාවේ නුවණැත්තෝ ඡන්දය දුරු කරගනිත්වා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධම්මපදයේදී පැහැදිලි කරන්නේ මනෝපුබ්බංගමා ධම්මා කියලා. එතන මනස මුල් වෙනවා කියන්නේ මොකද්ද? කොහෙන්ද යන්නේ එහෙනම් වැඩ පිළිවෙල? මෙහෙන් එහෙට යන්නේ, එහෙන් මෙහෙට එනවා නෙමෙයි. මෙහෙන් එහෙටයි යන්නේ. ඊට පස්සේ ඒක අල්ලගෙන තමයි ඊටු ටික කරන්නේ. මෙහෙන් එහෙට යවන එක නවත්තපු ගම මනෝපොබ්බංගමා කියන එක නවත්තපු ගම මොකද වෙන්නේ? මනස මුල් වෙනවා කියන එක නවත්තපු ගමන් වෙන්නේ බාහිරක් මෙහෙට එන්න ක්‍රමයක් නැතුව යනවා. අපි කරන්නේ මෙහි පහසුකම් හදනවා. එහේ තියෙන ඒවට මෙහෙට බහින්න. ඒකයි කරන්නේ. එතකොට දැන් කොහොමද Nirodhaය කරන්නේ? පුත්තමංශ කියලා ලස්සන දේශනාවක් තියෙනවා. ආහාර දැන් අපි ඇති සමුදය ගැන කතා කරා. ඔයත් උන තේරෙනවා. ඔක විමසලා බලනකොට තේරෙයි කොහොමද හැදෙන්නේ කියලා. ආහාර නිරෝධය කරගන්න අනේක සම්බන්ධව දැන් අපි කබලින්කාර ආහාර නැත්නම් කෑමට ගන්න ආහාරය ප්‍රතිවේක්ෂා කරනවනේ. පැවිදි ඇත්තෝ දිනපතාමත් හැම වෙලාවකමත් ඊළඟට ගිහි ඇත්තෝ ඒ ඒ Tamanට ලැබෙන අවස්ථාවලත් ආහාර ප්‍රත්‍යවේක්ෂාව කරනවා. මේ ආහාරය ප්‍රත්‍යවේක්ෂා කරන්න කියලා කිව්වා. ආහාරය ආවර්ජණය කරන්න කියලා කිව්වා. ඇයි? ආහාරය නැති කරන්න පුළුවන් මොකෙන්ද? ආහාරයෙන්මයි. විසෙන් විසනසනවා කියලා එකක් අහලා තියෙනවනේ නේද? විසෙන්ම විසනසනවා. ආහාරය නිසාම හැදුණු අපි ආහාරයෙන්ම දැන් මේ වැඩපිළිවෙල නැති කරනවා. ඒකට කියනවා ආහාර නිරෝධය කියලා. ආහාරය නැති කිරීම කියලා. ආහාර නැති කරනවා කියලා කියන්නේ මොකද්ද? නැවත උප්පත්තියක් නැහැ කියන එක. ආහාර සමුදය කියන්නේ මොකද්ද? නැවත උප්පත්තියක් තියනවා කියන එක. එහෙනම් දැන් අපි ඉන්නේ ආහාරය තුල ඉන්නවා ආහාරය තුල ඉඳගෙන ආහාරයෙන් ආහාර හදනවානේ. ආහාරයෙන් ආහාර හදනවා. දැන් අපි මොකද මේ බුදුරජාන් වහන්සේගේ දේශනාවෙන් කරන්න හදන්නේ? ආහාරය තුල ඉඳගෙන ආහාරය ආහාර වශයෙන් දැනගෙන ආහාරයෙන් ආහාර හදන බව දැනගෙන ආහාරයම පාවිච්චි කරලා ආහාරය නැති කරන්නයි මේ සූදානම් වෙන්නේ. ආහාරය නැති කරන්නයි සූදානම් වෙන්නේ. ආහාරය නැති කරන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආහාරය පිළිබඳවත් මානසිකාර කරන්න ඕන ආහාරයේ යථාර්ථය දකින්න ඕන ආහාරයත් භාවනාවකට ගන්න ඕන උදරියන් කියලා වචනයක් තියෙන අසුභ භාවනාවේ නැත්නම් ওই දෙතිස් කුණප කතා කරන තැන ඒ උදරියන් කියන්නේ මොකද්ද ගත්තු ආහාර හෙවත් ආමාශයේ තියෙන නොදිරු ආහාර දිරවමින් තියෙන ආහාර කොටස. ඒතර ඒක එතන ඉඳන් එළියට අරගත්තට පස්සේ පිඟානෙන් පාත්තරෙන් ඊට පස්සේ මලු වලින් කඩෙන් පිලෙන් ගෙවත්තෙන් ඊට පස්සේ ආපහු ලිපට ඔය විදිහට පිළිවෙලට නේද ඔක සකස් වෙලා තියෙන්නේ. ඒ ක්‍රමේදී අරගෙන දැන් ආහාරය විනිවිද දකිනවා. ආහාරයෙන් ආහාරය නැති කරනවා. ආහාරයෙන් ආහාරය නැති කරනකොට වැඩපිළිවෙල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙහෙම. අපි බලමු මේ කතාවක් තියෙනවා. ඒ කතාව කියලා මේක අවසන් කරලා අපි ඊළඟ දවසට එහෙමත් කල් තියාගමු රැ වෙන නිසා. කොහොමද දැන් මේ ආහාරය ප්‍රත්‍යවේක්ෂා කරන්න කියන එකයි කියන්න හදන්නේ. අපි ඒකට අදාළ විස්තර පසුව තව ටිකක් වැඩිපුර කතා කරගන්න පුළුවන්. මේ කතාව දැනගම බොහොම අපූරු කතාවක්. කතංච භික්කවේ කබලිකාරෝ ආහාරෝ දට්ටබ්බෝ කොහොමද මේ කබලින්කාර ආහාරය දැනගන්නේ නැත්නම් ආහාරය තුළ සංවර වෙන්නේ කොහොමද කියලා අහනවා. ඒක බොහොම මේ එක පැත්තකට සංවේග ජනක කතාවක් අනිත් පැත්තෙන් හරි ලස්සන උදාහරණයක්. බුදුරජාණන් වහන්සේ කබලින්කාර ආහාරය ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕන විදිහ ආවර්ජණය කරන්න ඕන විදියයි මේ කතාවෙන් කියන්නේ. කෑම කනකොට කොහොමද කෑම කන්න ඕන කියන එකට උදාහරණයක් දෙන්න. අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි දරුවෙකුයි. තුන් දෙනෙක් ඈත දුෂ්කර ගමනක යනවා. දුර ඈතකට යනවා. යන්නේ කොහොමද? කාන්තාරයක් හරහා. ඒ යනකොට ඒ අය මගට ගෙනියපු ආහාර පාන ආදී දේවල් ටික කාන්තාරයේ මැදදී ඉවර වෙනවා. ඉවර වුණාට පස්සේ අම්මයි තාත්තයි කල්පනා කරනවා අපි තුන් දෙනාම මේ ගමන දැන් කෑම බීම නැතුව යන්න ගියොත් තුන් දෙනාම මැරෙනවා. ඒ නිසා අපි අපේ එකම ආදරණීය පුතාව මරලා පුතාගේ මස් ටික කකා අපි මේ ගමන යමු මොකද තුන් දෙනාගෙන් දෙන්නෙක් හරි එතකොට ජීවත් වෙනවා කියලා මේ ගමන යනවා. ගමන කෙලවර කරන්න යනවා. දැන් බුදුරජාණන් වහන්සේ අහනවා මේ ගමන යන අම්මයි තාත්තයි දැන් පුතා මරලා පුතාගේ මස් කකා යන ගමන් පුතාගේ මස් කන ගමන් ඒගොල්ලෝ හිතයිද මම මේ නැටුම් ගැයුම් වැයුම් පිණිස මම මේ පුතාගේ මස් කනවා කියලා. මගේ ශරීරය වර්ධනය කරගන්න මස් කනවා කියලා. නෑ. ඒගොල්ලොන්ට තියෙන එකම අදහස මොකද්ද? ගමන කෙලවර කරගන්න මේ මස් ටික කනවා කියන හැඟීම විතරයි තියෙන්නේ. ඒගොල්ලෝ කන්නේත් කොහොමද? අනේ අපේ ආදර පුතා කෝ කියලා අඬ අඬා තමයි කන්නේ. එකම දරුවා කෝ කියලා අඬ අඬා තමයි කන්නේ. එකම දරුවා නැති වුණා නේද කියලා අඬ අඬා තමයි කන්නේ. එතකොට දැන් මේ ආහාරය ගන්න මේ අම්මයි තාත්තයි සතුටෙන් ඉපිල ගිහිල්ලා ඒ ආහාරය තුලින් ශාරීරිය වර්ධනය කරන්නවත් හැඩවෙන්නවත් ඒකෙන් පෘෂ්ටිමත් වෙන්නවත්ද මේ ආහාර ගන්නෙ නෑ ඒ ආහාරය ගන්නෙ මොකටද ජීවත් වීම පරමාර්ථ කරගෙන එකම අරමුණ මොකද්ද ජීවත් වීම දැන් මේ කබලින්කාර ආහාර නැත්තම් අපි කෑමට ගන්න ආහාර ගන්නකොට මොකද්ද කරගන්න කියන සංවරය මේ ආහාරය ගන්නේ හුදෙක්ම මේ ගමන කෙලවර කර ගැනීම සඳහාය ඒ ආහාරය ගැනීම තුළින් නැටුම් ගැයුම් වේයුම් කරන්න නෙවෙයි මේක ගන්නෙ ශරීරය අඩුතැම් පුරවන්න උස්මහත් කරන්න නෙවෙයි මේක ගන්නේ මේක ගන්නෙ මොකටද හුදෙක්ම මේ ශරීරය ආහාරයෙන්ම නඩත්තු වෙන නිසා ආහාරය ශරීරයට දෙනවා ශරීරය පැවැත්වීම සඳහා උපන්න බඩගිනි වේදනා නැති කර ගැනීම සඳහා අලුත් වේදනා නූපද වීම සඳහා පැරණි බඩගිනි වේදනාව නැති කර ගන්නවා අලුතෙන් වේදනාව උපදවනවා කියන්නේ කාල වැඩි කියලා අපිට අපහසුතා හැදෙනවා. ඊළඟට කාලා ඒ කෑම තුලින් කෝ ශරීරය වැඩෙන්නේ නැහැ කියලා හිතට ඊට පස්සේ ආයි දුක් වේදනා හටගන්නවා. ඒ ආහාරය අරගෙන කෝ හිතන තරමට වේගෙන් වර්ධනය වෙන්නේ නැහැ නේ කියලා හැඩ වෙන්නේ නැහැ නේ කියලා කම්පා වෙනවා. අලුත් වේදනා නේද උපදවන්නේ ඊට පස්සේ. ඒතර වෙන්නේ මොකද? ආහාරයෙන් අපි ආහාරය උපදවනවා. දැන් මේ ආහාර ගන්න මේකේ නඩත්තුවටයි පැවැත්මටයි මේ ශරීරය ආහාර නැතුව කරන්න බැරි නිසායි මේක හුදෙක්ම මේ ජීවිතය පවත්වා ගැනීම ගමන කෙලවර කර ගැනීම සඳහාය කියන තැනින් යනකොට ආහාරයෙන් ආහාර හැදෙයිද මොකද්ද වෙන්නේ ආහාරයෙන් ආහාරය නැති වෙනවා ආහාරයෙන් ආහාරය නිරුද්ධ වෙනවා. එයි අර අම්මා තාත්තා පුතාගේ මස් කෑවේ සතුටෙන්ද? මතුවට සැප පිණිසද? මතුවට නැටුම් ගැයුම් කරන්නද? එහෙනම් අපි මේ ආහාරය ගන්නෙ මොකටද? මතුවට සැප පිණිසද? නැටුම් ගැයුම් වැයුම් කරන්නද? ශාරීරිය පුෂ්ටිමත් කරන්නද? ක්‍රීඩා කරන්නද? නෑ. මේ ආහාරය ගන්නෙ මේ කය නඩත්තු කරගන්න නැත්නම් මේ සසර කතරේ ආපු මේ කයේ මරණ මංචකයේ දක්වා ගෙනිය ගන්නකම් මේකට ආහාර නැතුව බෑ. එතෙන්ට අපි ආහාර ගන්නවා. ඊළඟට පැවිදි ඇත්තන්ට දේශනා කරන නිවන් මඟ වඩන කෙනාට පැවිදි ඇත්ත විතරක් නෙමෙයි නිවන් මඟ වඩන කෙනාට දේශනා කරනවා යාපනාය යැපීම පිණිස බ්‍රහ්මචර්යානුග්‍රහාය මේ ගත කරන බ්‍රහ්මචාරී ජීවිතයට අනුග්‍රහ පිණිස ඒ කියන්නේ ජීවිතය පැවැත්වීම සඳහා කියන තැනින් ගන්නවා. ඒ කියන්නේ නිවන් දකිනා තාක්කල් මේ ආහාරය ඕන, ශරීරය තියෙන තාක්කල් ආහාරය ඕන. එතනින් ඊට පස්සේ ඒ ගමන අවසන්. ඒ කියනවා ආහාරයෙන් ආහාර නැති කරනවායි කියලා. ආහාරයෙන් ආහාර නැති කරනවායි කියලා. ඉතින් බුදුරජාන් වහන්සේ කබලීකාර ආහාරය ගැන අපි කෑමට ගන්න ආහාරය ගැන මේ උදාහරණ කතාවෙන් මෙනෙහි කර කර බලන්න කියලා දේශනා කරනවා. එතකොට ආහාරයට සංවරය හොඳට හිටිනවා කියලා. එහෙම මෙනෙහි කරගන්න මේ ඇත්තන්ට මේ කතාව උපකාර වේවි. මේ විදියට ආහාරය මේ උදාහරණත් එක්ක ආහාරය ප්‍රතිවේක්ෂා කරනකොට මේ ආහාරයෙන් ආහාරය නැති වෙනවා කියන්නේ මොකද්ද? පුතාගේ මස් හරි වෙන කෙනෙක්ගේ මස් හරි එහෙම නැත්නම් බත් කොළ ව්‍යංජන ආදී දේවල් හරි කොයිම්ම දෙයක් වේවා ඒ දේවල් කනවා කියලා කියන්නේ මොනවද පින වෙන්නේ ඇහැ කනනාසය දිව ශරීරය පින වෙනවා. ඒ කියන්නේ පංචකාමය එනවනේ. දැන් මේ මොකද්ද බුදුරජාණන් වහන්සේ මේ කතාවෙන් දේශනා කරන්නේ? ගන්න ආහාරය තුලින් පංචකාම ගුණය හදන්න එපා කියන එකයි. මේක එන්ටර්ටේන් කරන්න කියන එක නෙවෙයි මේ කියන්නේ. එතකොට මේ ආහාරය මේ විදියට විනිවිද දකිනකොට නැති වෙන්නේ මොකද? දුරු වෙන්නේ මොකද? අවබෝධ වෙන්නේ මොකද්ද? පංචකාම ගුණය අවබෝධ වෙනවා. එතකොට පංචකාම ගුණය අවබෝධ වෙනවා කියන්නේ පංචකාම ගුණයෙන් ඉවත් වෙලා ඉන්න පංචකාම ගුණයට නොඇලී ඉන්න පංචකාම ගුණයට චිත්‍රමවන එක නවත්තන්න අපිට හිත සකස් වෙනවා. එතෙන්ට එන්න තමයි මේ උදාහරණ වලින් දේශනා කරලා කියන්නේ මේක මේ විදියට මෙනෙහි කර කර මෙනෙහි කර කර බලන්න ඕනි නුවණට ගන්න ඕනි කියලා. ඒ ගනිද්දී තව පහසු වෙන්නේ සතර සතිපට්ඨානයට අනුව පුහුණු වෙනකොට. එතෙන්ට මේ උදාහරණ සම්බන්ධතාවය හැදෙනවා. එහෙම හැදිලා එතනින් ආහාර නිරෝධය පටන් ගන්නවා. දැන් එතකොට මොකෙන්ද මේ අපි කරන්නේ? විසෙන් විසම නසිනවා. ආහාරය අල්ලගෙන ඒකෙන් ආහාර නැති කරනවා. දැන් මේ ආහාරය අල්ලගෙන යලිත් ආහාර හදන එකත් ආහාර සමුදය කරන එකත් නැති කරනවා. ආහාර නැති වෙච්ච ගමම්ම මොකද වෙන්නේ? ආහාර සමුදයක් ඉතුරු වෙනවද? ආහාර සමුදයක් ඉතුරු වෙන්නේ ආහාර සමුදය කරපු ගමන්ම ආහාර සමුදය නැති වුණොත් එහෙම ආහාර නිරෝධයක් කරන්න දෙයක් තියනවද? ආහාර නිරෝධය වුණොත් මාර්ගයක් හොයන්න දෙයක් තියනවද? මාර්ගයක් හොයන්න දෙයක් නැත්නම් නැවත මාර්ගයක් හොයන්න නෑ කියන්නේ අපි නැත උපදින්නේ නෑ කියන එකයි. එහෙනම් ආහාරය කියන්නේ දුක්ඛ සත්‍යයයි කියලා තේරුම් ගන්න. ආහාරය කියන්නේ දුක්ඛ සත්‍යය. ආහාර සමුදය කියන්නේ මොකද්ද? දුක්ඛ සමුදය සත්‍යය. එතකොට දුක්ඛ නිරෝධය කියන්නේ මොකද්ද? ආහාර නිරෝධය. එතකොට දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා කියන්නේ මොකද්ද? ආහාර නිරෝධ ගාමිනී පටිපදා. හොඳට මතක තියාගන්න මේ අපිට අපි හිතාගෙන ඉන්න විදිහක් තමයි තණ්හාව නැති කරාම දුක නැති වෙනවයි කියන එක. තණ්හාව නැති කරාම දුක නැති වෙනවයි කියලානේ අපි දන්නේ අහලා තියෙන්නේ නේද? චතුරාර්ය සත්‍යයේ තණ්හාව තියෙන්නේ කොහෙද? චතුරාර්ය සත්‍යයේ තණ්හාව කියන එක විස්තර කරන්නේ කොතනද? පළවෙනි එකේද දෙවෙනි එකේද තුන්වෙනි එකේද හතරවෙනි එකේද? ආන් ඒකයි අපිට වැරදිච්ච වැරදිල්ල. අපි හිතනවා තණ්හාව කියන්නේ දුකටයි කියලා. අපි හිතනවා දුක කියන්නේ තණ්හාව තමයි කියලා. දුක කියන්නේ මොකේ ප්‍රතිඵලයක්ද? තණ්හාවේ ප්‍රතිඵලය. ඇයි අපි කතා කරේ කලින් කර්මය තණ්හාවත් එක්ක එකතු කරන් දැන් මෙහෙ බැහැගෙන ඉන්නවා. දැන් මෙතන જાතියක් තියෙනවා. ජරාවක් තියෙනවා මරණයක් තියෙනවානේ. එතකොට ඒ ටික නේද දුක? මොකද බුදුරජාණන් වහන්සේ පළවෙනි ධර්ම දේශනාවේදී මංගල ධර්ම දේශනාවේදී උන්වහන්සේ පස්වග මහණුන්ට දේශනා කරේ. දුක්ඛ සත්‍ය කියන්නේ මොකද? ජාති දුක, ජරා දුක, මරණ දුක, ව්‍යාධි දුක, ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියලා දේශනා කරා. ධම්මසක් ධම්සක්පවතුම් සූත්‍ර දේශනාවේ කොහොමද කියන්නේ? ඉස්සර වෙලාම කරන්න කියන්නේ තණ්හාව නැති කරන එකද දුක දැනගන්න එකද? පිළිවෙල මොකක්ද? දුක පිරිසිඳ දැනගන්න කියලා කිව්වා. ඇයි එහෙම කියන්නේ? දුක පිරිසිඳ දැනගන්නවා කියන්නේ දුකට හේතුව ස්වභාවයෙන්ම තේරෙනවා කියන නිසා. දැන් අපි ජාති ජරා දුකනේ දැන් මේ හදාගෙන තියෙන්නේ. ඒ තුලින් අපි දැන් ඒකේ ඉඳගෙන නේද ආයෙත් දුක්ඛ සමුදය කරන්නේ දැන්. දැන් එතකොට ආයෙත් පිටිපස්සටම ගියොත් එහෙම කලින් අපි කර්මය, තණ්හාව, අවිද්‍යාව මේ ඔක්කොම මුල් කරගෙන හදාගත්තු එක නිසා ලැබපු ප්‍රතිඵලය නේද මේ තියෙන්නේ. ඒතර එතනත් අපි දුක්ඛ සමුදය කරපු නිසානේ දැන් මේ දුකක් හම්බ වෙලා තියෙන්නේ අපිට. දැන් මේ හම්බෙච්ච දුකේ ඉඳගෙන අපි ආයෙ මොකද කරන්නේ? දුක්ඛ සමුදය කරනවානේ. එතකොට අපි තණ්හාව නැති කරන්න ගියොත් එහෙම දුක අඳුර ගන්න බැරුව යනවා අපිට. අපි උත්සාහ කරන්නේ මොකද? තණ්හාව තේරුම් ගන්න. තණ්හාව හැදුනේ ඇයි? දුක තියෙන නිසා නේද? තණ්හාව හැදුනේ ඇයි? දැන් තණ්හාව හදන්නේ ඇයි අපි? දුක තියෙන නිසා. ඉපදුණු නිසා නෙමෙයිද දැන් මේ තණ්හාව හැදෙන්නේ අපිට? වයසට යන නිසා නෙමෙයිද තණ්හාව හැදෙන්නේ? එතකොට එහෙනම් ඉපදුනේ නැත්තම් තණ්හාව හැදෙන්න තැනක් තියනවද? ಜಾති ආවේ නැත්තම් ජරා මරණ තියනවද? නෑනේ. එහෙනම් තණ්හාව හදන්නේ ಜಾතිය තියෙන නිසා. තණ්හාව නැති කරාම ජාතිය නැති වෙන්නේ ඒ නිසා. ඒ පැත්තෙන් ගියොත් එහෙම. තණ්හාව නැති කරාම ජාතිය නැති වෙනවා. චතුරාර්ය සත්‍ය පිළිවෙලට ගියොත් එහෙම අපිට තණ්හාව නැති කරන්න යනවයි කියන එකට මහා වෙහෙසක් දරන්න අවශ්‍යතාවයක් නැති බවක් දේශනාවෙන් ඔප්පු වෙනවා. ඇයි? අපි පළවෙනි එක පළවෙනි එක හැටියට තේරුම් ගන්නවා. ප්‍රශ්නය නේද දැන් මේ මේ දුක කියන්නේ? ප්‍රශ්නෙට හේතුව නේද තණ්හාවට හේතු නැතන් තන් මේ මේ දුකට හේතුව නැතන් තණ්හාව කියන්නේ. ඒතර ඒ කාරණා දෙක පටලවා ගත්තාම කොහොමද අපි ඒක අවබෝධ කරන්නේ? දැන් අපි හදන්නේ මේ ජීවිතයේ දුක නැති කරන්න නේද දැන් මේ අපි කතා කරන්නේ. අපි කතා කරන්නේ දුක නැති කරනවා කියලා තණ්හාව දුකට හේතුවයි කියලා. තණ්හාව නැති කරාම දුක නැති වෙනවා කියලා කරන්න හදන ඉපදිලා ඉන්න මිනිස්සු ලෙඩ වෙන එක නවත්තන්න හදන එක. එහෙම බණක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඉපදුණු කෙනාට ලැබෙන වරප්‍රසාද ටික තමයි ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව කියලා කියන්නේ. දැන් ඒ ටික අල්ලගෙන අපි දැන් අලුතෙන් තණ්හාව හදනව නේද? තණ්හාව හදන කියන්නේ දැන් මෙතන ඒ තණ්හාව හදලා ඉවර වෙලා නැවත අපි උප්පත්තියකට ආයෙත් මේ මොන විදිහකට නේද සූදානම් වෙන්නේ. එතකොට දැන් මෙතන ඉපදුණු එක නවත්තන්න පුළුවන්ද? මෙතන ඉපදුණු නිසා වයසට යන එක, ලෙඩ වෙන එක, මැරෙන එක නවත්තන්න බෑනේ. එහෙනම් ඒක නවත්තන්න උත්සාහ කරාට අපිට නිවන් මඟ හම්බ වෙන්නේ නැහැ. අපි කරන්නේ මේක තේරුම් අරගෙන මේ තුලින් හදන තණ්හාව නවත්තනවා. තණ්හාව නවත්තන කියන්නේ තණ්හා නිරෝධය කරනවා, දුක්ඛ නිරෝධය කරනවා. නිරෝධය කරන මාර්ගය දේශනා කළා. එහෙමයි වැඩපිළිවෙල සාකච්ඡා කරන්නේ. තණ්හාව අවබෝධ කරගෙන දුක අවබෝධ කරනවායි කියන එකට යනකොට අපි ටිකක් පැටලෙනවා. ඒක හිතලා බලන්න ඕන, විමසන්න ඕන. හේතුව අපි තණ්හාව කියලා කියන්නේ බාහිර වස්තුව වලට සම්බන්ධතාවයනේ. බාහිර වස්තුව වලට සම්බන්ධතාවය හැදුනේ මොකක් නිසාද? මෙතන ඉපදුණු නිසානේ. ඉපදුනේ නැත්තම් බාහිර වස්තුත් එක්ක අපේ පංචකාම අරමුණුත් එක්ක සම්බන්ධතාවයක් හැදෙනවද? හැදෙන්න විදිහක් නැහැ. එතකොට අපි ඉපදුණු නිසා තමයි මේ සම්බන්ධය හැදෙන්නේ. ඒ සම්බන්ධය හැදෙන නිසා තමයි තණ්හාව කියන එක උපදින්නේ නේ. එතකොට එහෙනම් අපි තේරුම් ගන්න ඕනි කාරණාව මෙතන ඉපදුනේ ඇයි කියන එක තමයි ඉස්සර වෙලා තේරුම් ගන්න ඕනි. මොකද්ද මේ දුක කියන එක තේරුම් ගන්නයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒක දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව මුල් කරගෙන සත්‍ය විභංග සූත්‍ර දේශනාව මුල් කරගෙන තේරුම් ගන්න පුළුවන් කාරණා ටිකක් ඒකේ තියෙනවා. ඉතින් අපි බලමු ඉදිරි කාලේ ඒක ඉඩ ලැබෙන හැටියට සාකච්ඡා කරගන්න. අදට අපි එහෙමනම් අවසන් කරමු. දැන් නැවත සාරාංශයක් විදියට මතක තියාගන්න. ආහාරය කියන්නේ දුක්ඛ සත්‍යයයි. ආහාර සමුදය කියන්නේ දුක්ඛ සමුදය සත්‍යයයි. ආහාර නිරෝධය කියන්නේ දුක්ඛ නිරෝධ සත්‍යයයි. ආහාර නිරෝධ කරන වැඩපිළිවෙල කියන්නේ දුක නැති කරන වැඩපිළිවෙලයි. අපි ඒ ටික තමයි ඉස්සරහට කතා කරන්න තියෙන අවසාන කොටස විදියට. දැන් අපි කතා කළේ කබලින්කාර ආහාරයටනේ උපමාව. ඊළඟට ස්පර්ශ, මනෝ සංචේතනා, විඥාන කියන ආහාර තුනටත් උපමා තුනක් දේශනා කරලා තියෙනවා වෙනම. ඒ උපමා වලින් අපිට තේරුම් ගන්න පුළුවන් ඊටා පහසුවෙන් කොහෙටද අපි අහුවෙලා තියෙන්නේ කියලා. අපි ඒක තේරුම් ගන්න ඒ තව දේශනාවක් කරලා ඒක තේරුම් ගමු. එතකොට මහත්තන්ට ආහාරය නිරෝධය කියන එක පැහැදිලිතාවයකට ඒවි ඒ ටික අවසන් වෙනකොට. ඉතින් අදට අපි දේශනාව අවසන් කරමු. මේ කතා කරපු ධර්ම කාරණා අපි හැම දිනාටම ආහාරය දැනගෙන ආහාර සමුදය දැනගෙන ආහාර නිරෝධය කර ගැනීම සඳහා ආහාර නිරෝධය කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගෙන ආහාරයෙන්ම ආහාරය නැති කරගෙන සසර දුක් කෙලවර කර ගැනීම පිණිස උපකාර වේවා කියලා අපි දේශනාව අවසන් කරමු